සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ සත්‍යේසෝ සමනක් ප්‍රාඥා සස්සත වාදා අත්තානන්ත ලෝකන්ත සස්සතා අත්තා අත්තානංච ලෝකංච පඤ්ඤාපේති සතුයි වත්තුහි තේසං සමනං බ්‍රාහ්මණං අජානං අපස්සං සංඝාගතානං පරිතජිත විප්ඛණ්ඩිත මේවාති කෞරවණීය සෝදාගර මහා සංඝරත්නය අවසරයි මේ සුභාදක මහත්වරු සම්බන්ධ කරගෙන සතිපතා පවත්වන ධර්ම දේශනාවටයි ගාස්පතිංග ධර්ම දේශනාවටයි මේ අද ආරම්භක පාඩ ඉදිරිපත් කරගත්තේ දැන්ට කීප වතාවක් අහුම් ගන්න දීපු පාඩයක් වශයෙන් අපි මතක් කරගන්න ඕන මේක සූත්‍ර පිටකයේ දීඝනිකායේ බ්‍රහ්මජාල සූත්‍රය සඳහන් වෙන සූත්‍රයේ මැද හරියක් පහු කළ තුනෙන් දෙකක් විතර යනකොට නැවත නැවතත් නැවත නැවතත් පුනරුත් පුනරුත්තියටපත් වෙන ධ්‍රුව පදයක් වශයෙන් ඉදිරිපත් වෙන පාඩයක් පුංචි පුංචි වෙනස්කම් සහිතව සර්වඥාන්සේ නැවත නැවත ඉදිරිපත් කරනවා. ඒ පාඩ කීපයේ මුල්ම එකයි අපි මේ සති කීපයක්ම ඉදිරියට තියාගත්තේ සත්‍ය සත්‍යසෝ ධමන ප්‍රාඥා සස්සතා සස්සත වාදා සස්සතං අත්තානංච ලෝකංච පඤ්ඤාපේති සතුහි වත්තුහි මේ පින්වත් සමාජ බ්‍රාහ්මණයෝ මේ ලෝකයේ සදාකාලිකයි කියලා හිතන හිත ඇතුව නැත්නම් සදාකාලික වාද සහිතව තමන් ආත්මයේ වශයෙන් සදාකාලිකය ලෝකය සදාකාලිකය කියලා මේ මතයකට වාදයකට දෘෂ්ටියකට පත් වෙලා තියෙනවා හතර ආකාරයකට ඒක වෙන්න පුළුවන් කියන එකයි අරුවත් සංසය මතක් කරන්නේ ඒක නැවතත් අපි කෙටි මතක් කර ගැනීමක් ගත්තොත් මොනවද මේ සතර ආකාර කියන එක අපි මුල් මුල් සූත්‍ර විග්‍රහ කරනකොට ඉදිරිපත් කරගත්තා. යම් කිසි කෙනෙක් හොඳට බණ භාවනා කරලා සමත ධ්‍යාන උපදවාගෙන පෙර විසු කඳ පිළිවෙත ගන්නා වූ කුබ්බේ නිවාසානුස්සති ඥානය ලබනවායි කියලා හිතමු. එහෙම ලබාවු කෙනා පෙර තමන් මෙන්න මේ මේ ආකාරයෙන් හිටියා. ඒක ඉස්සලා අපි මේ මේ මේ හිටියා කියලා. ඉතින් අර ඥානයේ පිරිසිදුකම වැඩි වෙන්න වැඩි වෙන්න අතීතයට අතීතයට අතීතයට බලන. බලලා එක්කෙනෙක් කියනවා මට මේ ආත්ම 10ක් පුළුවන්. තව කෙනෙක් 20ක් 40ක් කියලා කියලා වරක් ඇති. තව කෙනෙක් කියනවා මට කල්පයක් බලන්න පුළුවන්. තව කෙනෙක් කියනවා කල්ප දෙකක් එහාට බලන්න පුළුවන් කියලා. ඒ බලන බලන යනකොට ඒත්තෝ ඒකාන්තයෙන්ම මේ නොමැරී ජීවත් වෙන ආත්මයක් තියෙනවා. ශරීරේ මැරලා ගියාට ඒ ආත්මේ නැවත නැවත එනවා කියලා මේ මම මේ මේ බුද්ධ විදින මේ මේ ආත්මේ මේ මේ ධ්‍යාන භාවනා කරලා මේ කුබ්බේ නිවාසානුස්සති ඥානේ ලැබපු මම මේ කාලේ පුරාම ක්‍රමක්‍රමයෙන් ජීවණයෙන් උසස් තින් කරමින් පැවතුනවා කියලා ඒ ඒකෙන් මමෙක් අල්ලන්න උත්සාහ කරනවා. ඒ වගේම ඒක එක ක්‍රමයක්. ඒ විදිහට පටලවා ගන්න. දෙක තමයි එහෙම පවතිනකොට මේ කල්පේ පුරාම මම දඹදිවයි ඉපදුනේ. මම මධ්‍යම දේශේ ඉපදුනේ. නැත්නම් මම ග්‍රීසියේ පෘතුගාලයේ ඉපදුනේ ආදි වශයෙන් ඒ ඉපදෙනකොට මම මේ මහත් ජීවිතේ හිත නැත්නම් මේ ලෝකෙමයි හිතේ කාලය පුරාම මේ ලෝකේ එක දිගටම ඔය විදිහට බෝලයක් විතර කරකැවි කරකැවි දිගටම තිබුණා. නැත්නම් මේ ලෝකේ සදාකාලිකයි කිය. අර තමන් අර පෙරවිසු කඳ පිළිවෙත් දැක්කට පස්සේ තමන්ගේ ආත්මය හෝ ලෝකය සදාකාලිකයි. ඒක නොවෙනස්ව පවතින අපි මැරිලා ආපහු මේ ලෝකෙට එනවා. කියන ලෝකයේ සදාකාලික බව හෝ පටලවා ගන්න. තව සමහරු මේ ලෝකයයි මමයි දෙකම සදාකාලිකයි කියලා ලෝකංච අත්තානංච පඤ්ඤාව. ආත්මයත් ලෝකයත් සදාකාලිකව පනවන. ඒක තමයි තුන්වෙනි පටලවගැනීම. හතරවෙනි එක තමයි මේ වගේ ධ්‍යාන භාවනා කරන්නේ නැහැ. ඒ පුද්ගලයා පැත්තකට වෙලා හොඳට කාලා බිල්ල දෙයක් නැහැ. හොඳ සෞඛ්‍ය සම්පන්න මනසකින් යුක්තව කල්පනා කරනවා. මේ මානසික කියන අදහස් දෙන්නේ විමසුන් නුවණින් කල්පනා කරලා අර වගේ ධ්‍යාන භාවනා කියලා ලබාගත් සුද්ධ බවක් නෙමෙයි දුරට කල්පනා කරලා කියනවා මේ යන කාලේ හැටියට බලනකොට නම් ඉතින් මේ යාත්‍රේ ගෙන මොකක් හරි තියෙන්න ඕන. නිකම්ම නිකන් ආවා වෙන්න බෑ. ඉතින් ඉඳපු ගමන් මේ පොඩි ළමයි ලොකු ලොකු දක්ෂකම් කරනවා. සමහර උපදිනකොටම කතා කරන සමහර උපදිනකොටම ඇවිදිනවා. මේවා දෙන්නේගේ සම නැහැ. ඉතින් ඒක මොකක් හරි තියෙන්න ඕන. එනි ආදි වශයෙන් කල්පනා කරලා ගන්න එයත් එළඹෙනවා සමත ක්‍රමයකට නෙමෙයි විමසනුනේ තර්ක ඥානෙ මේක සදාකාලිකව පවතින නූලක් ඇතුළත පවතින තේමාවක් ඇතුළත පවතින ආත්මයක් ඇති ලෝකෙත් මේක දිගට තියෙනවා කියලා පවත්නවා ඉතින් මේ මේ ප්‍රශ්නේ වෙන්නේ මේකයි මොකද්ද ප්‍රශ්නේ ඇයි මේ දෙන වැරද්ද කියන එක දැන් බුදුහාමුදුරුවෝ මේ වැරදි හතරක් පෙන්නලා දෙන්නේ හදන්නේ කියලා අපි හිතමු ඒක මේ සූත්‍රය අපි යොමු කරන තැන එහෙනම් මේ පෙරවිසු කඳ පිළිවෙත දැකලා ඒ පුද්ගලයා දිගින් දිගට පවතින ආත්මයක් දැක්කා කියලා තේරුම් ගන්න එක දෘෂ්ටියක් පටලවා ගැනීමක් අවිද්‍යාවක් විදිහට මේ සර්වඥයන්ද පෙන්වන්නේ. ලෝකේ දිගට මේක විදිහට පවතිනවා මේ අම්මගේ බුදලේ ඊට පස්සේ මේ තාත්තගේ බුදලේ ඒක දරුවන්ට යනවා දරුවන්ගේ මුණුබුරන්ට යනවා කිය වගේ අපි නැවත නැවතත් මේ ලෝකෙම උපදිනවා ආදි වශයෙන් ලෝකේ සාස්වත වශයෙන් අල්ලගන්න එකත් බුදුහාමුදුරුවෝ කියන්නේ පිස්සුවක්. දෘෂ්ටියක්. ඒක මේ වාදයක්. දැන් ලෝකෙත් ඉන්න මමත් ඉන්න කියලා දෙකම ගත්තොත් පටලවිලා. ධ්‍යාන භාවනාවක නොතෙන්ද යනවයි කියන එක ලේසි වැඩක් කියන එක නෙවෙයි ඒකෙන් අදහස ඉතාමත්ම අමාරුයි. ඒ විදිහට අඳ පිටත දැනගන්න තරමට සමත භාවනා කරනවා කියන එක කියන්නේ මොකක් අමාරුද. නමුත් ඒකෙත් ඒලියෙත් ගුල්ලෝ ගහලා තියෙනවා. ඒක ගන්න දෙයක් නෑ. ඒක දෘෂ්ටිමයි ඒකත් වාදමයි පටලැවිලිමයි. තව කෙනෙක් ඒව මොකුත් නැතුව දර්ශන විද්‍යාව හදාගන්න. නැත්නම් දාර්ශනිකව කල්පනා කරලා කියනවා ඇත්ත ඇත්ත. අපි ගෙවුවොත් වැරද්දක් ඒකට අපි දඬුවම් විඳින්න වෙනවා. ඒ නිසා හොඳ කෙරුවොත් හොඳ ලැබෙනවා නරක වෙනවා නංගන මොකද හේතුව අපි නාතනාවත් උපදින නිසා මේකේ අපිට මේ ආත්මයක් තියෙන ඒ ආත්මෙට පොරොත්තු දෙ විනිවිද වෙනවා කියල. ඉතින් මේව බලනකොට අපි ළඟ නැති දේවල් නෙවෙයි මේ ඔක්කොම අපි ළඟ තියෙන මොකද්ද මේකේ තියෙන දෝෂේ? මොකද්ද මේකේ තියෙන පරහ? පරහ මොකද්ද? ඒ විදිහට මමමයි මේ පෙර විදු කඳ පිළිවෙත දැනගන්න කියනවා මම ධ්‍යාන භාවනා කරලා දැනගත්ත මම දැන් මේක දිගේ ඉදිරියට යන්න ඕනෑ කියලා හිතනකොට ඒ පුද්ගලයා අනිවාර්යයෙන් මේ තමන්ගේ සමත භාවනා පිළිබඳ නම්බුවක් ඇති කරගන්නවා. මේ ලෝකේ ඉන්න සමතේ තියා සීලවත් රැකගන්න බැරි පිරිස අතර මම මුදුනා මම ලෝකා මම දැන් එන්ට එන්ට එන්ට එන්ට දැන් ඉතින් මේ පෙරවිසු කඳ පිළිවෙතක් දැනිට ඉස්සරහට මේකත් වැඩි පිරිසක් ඇත්ත නායකත්වයේ දීගෙන පිරිසකට මේ ගරු වෙලා සාස්තු වෙලා ඉන්න පුළුවන් කියලා මේ භාවය අභිරමණය කරන්න පටන් ගන්නවා. කාම වශයෙන් නැත්නම් කාම තණ්හා නැත්නම් මේ එහෙම නැත්නම් මේ රූප වශයෙන් නැත්නම් මේ කාම තණ්හා නැත්නම් රූප භව තණ්හා විභව තණ්හා කියන මොකකින් හරි අවු වෙනවා. ඒක නිසා මේ මිනිස්යාගේ මේ කල්පනා තෝගේ නැත්නම් ඉදිලේ ඒ ගොනුවේ මම නිවන් දැකලා ඉවර වෙනවා කියන අදහස පිළිගන්න ලැස්ති නෑ. පිළිගන්නෙත් නැහැ මේ මනුස්සයා නිවන් දකින්න මේ ජීවිතේ භාවනා කරන්නෙත් නැහැ. මේ සමතේ විස්තර කරගත්තා. ඒකත් පිටවල ගත්ත සමතේ. ඔන්න ඕකයි මෙතන තියෙන එකම කාරණා නැත්නම් අනිත් ඔක්කොම හොඳ පැත්තක් මේ කතා කරන්නේ. සමත කරලා ධ්‍යාන කරලා පෙරවිදු කන්න පිළිවෙත අයිනක හොඳයි. නමුත් ඒක කියලා දැනගන්න මේ දැනගැනීමේ ඥානෙ පිහිටු වීමෙන් කරන්න තියෙන සංසාරයේ දිගින් දිගට මෙවුවා නම්බුකාරකම් විදිහට තියාගෙන එක නෙවෙයි මේකත් අනිත්‍යයි මේකත් දුකයි මේකයි අනාත්මයි මම මේකෙන් ගැලවිච්ච දවසක් තමයි නියම විමුක්තිය කියන අදහස අර සමතේ නම්බු කරන මනුස්සයාට ඒක ස්වභාවයෙන්ම එන්න බෑ එන්නේ නෑ මම දැකලා තියෙනවා. කුණොච්චරයි අපිට මේ භයානක පැත්ත විදිහට මේක දැක්කට ඉස්සේ නැත්නම් මේකේ බලුව බැලමට සියල්ලම භයානක නැහැ. මේ හරියනකොට හරියන මනුස්සයා නම්බුවක් ලබනවා. අභිරමණය කරකට බහිනවා. මම දැක්ක මම දන්නවා මට දැන් සමතේ හොඳයි මට දැන් ඕන වෙලාවක වාඩිලා ඉන්න පුළුවන්. මට මේ අනුන්ගේ හිත් පේනවා මට අනුන් නම් පෙරවිසු කඳ විදිහට දන්නවා කියලා ඕක බැරි වෙලා හරි ආත්මවාදී මේක මගේ දෙයක් නෙමෙයි මම කරගත්ත දෙයක් අම්මා අප්පා දීපු දෙයක් නෙමෙයි මමයි කටමලා ගත්තේ කියලා නම්බුවක් වලට ආපු ගමන්ම ඒකම උට මේ කාම සංහා භව සංහා විභව සංහා කියන සංහාවට හේතුවක් වෙන එක විතරමයි සර්වඥාන්සේ පෙන්නන්නේ නොගෙම මේ ලෝකේ ගියාත්මෙත් තිබුණ මේ ලෝකමයි ලබනාත්මකත් මේ ලෝකෙමයි යෝකෙම තමයි මේකට මේ ගව් මෙච්චර ඉස්සරහින් පාවතිසෙන් තියෙනවා ඊට හයින් තුසිතේ තියෙනවා යාමේ තියෙනවා කියලා හරියට කට්ටිය මේ දවස්වල මේ මේ ගව්වේ ප්‍රමාණෙමයි ඉඳ හදනවා මොකද මේ යන්න පයින් දිවි ලෝකේ ඊට පස්සේ පල්ලයට යන්න හදනවා මේක අපාය මේක මහා මේරු පර්වතේ මේක සතර මහා දීපේ කියලා හරියටමයි අර මෛත්‍රික භාවනා කරපු නෝන මහත්තයෙක් කහලවල තියෙන උඹලගේ භාවනා පොත්වල කියලා තියෙන විදිහට මේ ගව්ව කියලා කියන්නේ කොච්චරද මේක කොච්චර උඩින්ද මේ ඔය කියන සාතුම් මහරජිතේ ඒක කොච්චර උඩින්ද තාවතින්සේ යාමේ කුසිතේ ඒ කොච්චර පල්ලයින්ද අපායේ තියෙන කොච්චර දිගද මේ මහමේරෝ කියලා අනේ මට ලියලවන්නේ කියලා. ඊට පස්සේ මං ගෝ මයි මම පුදුම දෙයක් තියෙන මට කවදාකවත් ඔය කුණු පාක්ෂි අවසන්ට හිතෙන්නේ නැහැ. වැඩක් නැහැ කෙලවරක් කරන්න බෑ. ඊට පස්සේ මම අන්කෝ මෙන්න මේක බැලි ලියවිච්ච පොත් දෙකක් තියෙනවා මේ බෞද්ධ කන්ති ප්‍රකාශන සමිතියේ. කැමති නම් ඒ කියවපන් ඒ පොත පිටිපස්සේ තියෙනවා තව ඒ ගැන ලියාපු පොත් රැටකනම්. කැමති නම් අරගෙන කියවපන් මට නම් මේකේ ආසාවක් නැහැ. ඊට පස්සේ ලියුම ලැබුණාට මේ මූණක් ඇඳලා hina වෙච්ච කෙනෙක්ගේ ඇඳලා බොහෝම ස්තුතියි. වගේ ආශ්‍යාකරේ ජීවත් වෙන කෙනෙක්ගේ මේ උත්තර ලබන එක නමුත් බලපං අපි කොච්චර කාලකන්නිද කියලා මට තියෙන එකම ආශාව මේ ගව්ව කොච්චරද කියලා බලාගෙන දිවි ලෝකෙ දිග පල්ලමන ගන්න එකයි. උඹ ඒක දන්නවා උඹට ඒක ආශාවක් නෑ බලපං අපි දෙන නිසා අපි දෙනගේ බලාපොරොත්තු කොච්චර දුම් වෙනවද කියලා හදලා මේ තරමටම මේ පැත්තට අල්ලන්න ගත්තොත් ඒක නිකන් අර කොහොල්ල බබත් එක කරපු දෙයක් වගේ තමයි. හරියන එකත් හරියන්නේ. ඕන තරම් මම නැහැටි කරුවත් තමයි දේශනා කළා තියෙනවා. මම වස් වලින් පස්සේ සාරිකාව යනකොට මම ගව් 60 ඇවිදලා තියෙනවා. ගව් 80 ඇවිදලා තියෙනවා. 6 මාසයක් ඇවි. ඉතින් කට්ටිය බලන්න හදනවා පියවර කීයක්ද ගව්ව වම්බය. ඊට පස්සේ මේ ආදිවාසී දිගපල් මනින්න පටන් අරගත්තොත් මරණකම් මැල්ලේ කරන්න හම්බෙන්නේ නැත්නම් හරියන්නත් පටන් ගන්නවා. හරියන හරියන අඩු කරන අටු ගබඩා හොයලා ඉවර කරන්න හම්බෙන්නේ නැහැ. ඒ මනසට ලෝකේ ඕනම තැනකින් ප්‍රසිද්ධ වෙලේ ආරාධනාත් දෙන්න ඉඳී තියෙනවා දේශන පවත්න්නේ කියලා. මේ මිනිස්සුන් මොකකින් හරි තමන්ගේ මේ අවුල වහගෙන කාට හරි අහුම්කම් දීගෙන මේ ලොකු ආසාවක් තියෙනවා. අන්න ඔයගේ කොටින්ම කියනවා නම් දිගින් දිගට කියලා පුබ්බේ නිවාකානස්සති ඥානෙ ලැබුවත් ඒකෙමුත් මිනිසයා මේ ලෝකේ සදාකාලිකයි කියලා අල්ලගන්නේ මේ කියන ඥානෙ හැමදාම තියෙයි කියලා හිතනවා. මේක අනිත්‍ය දෙයක්, සුඛ දෙයක්, සුභ දෙයක්, ආත්මීය දෙයක් කියලා ගත්තට පස්සේ උන්න වාදයකට පැකිලෙනවා. මේ වගේ හතරයි තියෙන්න පුළුවන්. හරුවත්නාද කියන එකක් තමයි මම මේ සදාකාලිකයි, දෙක තමයි ලෝකේ සදාකාලිකයි, තුන තමයි ලෝකේ මම සදාකාලිකයි කියලා සමතයෙන් දකින්න එක හතර වෙන තමයි විමර්ශන වලින් දකින්න. ඊට පස්සේ සරුවචනසේ මේකට මේ රෝග නිర్ణයක් දෙනවා. මේ දෙදේට රෝග නිర్ణයක් දෙනවා. තදවිතේ සංඝෝ සමතබ්‍රාහමනාන අජානං අපස්සං සන්නාගතානම් පරිතස්ස වේප්පන්දිතේ මට කියන්න තියෙන ඔන්න තින්වත් සමහත් බ්‍රාහමණයෝ නොදැක නොදැන තෘෂ්ණාවෙන් මැනිලා බයෙන් පැතිගැන්මකින් කරන ප්‍රකාශන පමණයි. ඔය කාර්යද කියන්නේ සමතේ හරි ගිහිල්ලා පුබ්බේ නිවාසානුසුති ලැබපු කෙනෙකුට. එහෙනම් විප මේ මේ දර්ශන විද්‍යාවක විද්‍යාපීඨයේ ඉන්න ප්‍රධානියෙකුට කියනවා කතා කරලා ඒ පින් ඇති ඇත්තෝ මට පේන කාට නොදැක්ක නොදැන තෘෂ්ණාවෙන් බැඳිලා ත්‍රස්ත වෙලා බය වෙලා විස්පන්දිත වෙලා සැලීලා කරන ප්‍රකාශන. ඉතින් සර්වඥාන්ස මේක කියන්න මා විශාල වගකීමකින් මේ කතා කරන්නේ ඒ මොකද මේ කාටවත් දොස් කියලා නාස්තික විවේචනයකින් නතර කරන එක සර්වඥාන්සට ගැලපෙන්නේ. ඒක නෙමෙයි සර්වඥ ප්‍රඥාන උන්වහන්සේ මේ ලෝකෙට වැඩි සුඛෝ බුද්ධාරං උපාදෝ කියලා බුද්ධ උපාදේ දුහු සුඛයක් කියන්නේ. එනිසා මේ සමත ප්‍රා සමත භාවනා කරලා බුබ්බේ නිවාසනත සුසති ලාභයත් අන්න ටොක්ක කයින් එහෙම නෙවෙයි. නැත්නම් මේ දර්ශන විද්‍යාව පිට වහන්න නෙවෙයි. උන්වහන්සේ ඊයත් අන්න කරුණාවේ මතක් කරන්නේ ඔයගොල්ලෝ මේ හරියට දැක්කේ නැති නිසායි මේ අර කම්මැලිය පේන කියනවා කියලා කතාවක් අපේ සාමාන්‍ය ජීවිතේ කියනවා. උට කිව්වොත් එහෙම ගිහින් වෙලා මේ හන්දියේ ගිහින් ආල් දොස්තර මහත්තයා ඉන්න දවසක්ද නැද්ද දවසක්ද බලන්න ඉන්නේ කියලා එහෙනම් යන්න දෙයක් නෑ අද නෑ අද මේ වැස්ස දාසේ දොස්තර මන් දන්නවා එයා සාමාන්‍ය මේ දවස් නිවාඩු ගන්න නෑ යා නෑ කියලා කියනවා. ඒ අර පේන්නේ කියන්නේ මොකටද යන්න කම්මැලි කමට. අන්න ඒ වගේ අපේ මේ පොත්පත්වල ලියවිලා තියෙන විශ්වවිද්‍යාල දේශන ශාලාවල ලියවෙන කියවෙන සෑම දෙයකම තියෙන්නේ මොන පරිතසිත විප්‍රංගිතේ තමයි. ඉතින් මේ යෝගාවතර වෙන අපි මේ 10 15 දෙනෙක් එකතු වෙලා මේ ලෝකයේ තියෙන සම්පූර්ණ පරිකාශිතයි පඬිතුයයි නතර කරන්න ආගන්න එහෙම නෙවෙයි මේ බණ කියන්නේ සරුවඥාන්සේ මේක නෙවෙයි. සරුවඥාන්සේ මතක් කරන්නේ අපි භාවනා කරන යනකොට අපිටත් භාවනාව හරියට වෙලාවක අපිට හිතෙනවා මේක නම් අම්මට තාත්තට කියලා දුන්නොත් කොච්චර වටිනවද? දැන් මට හරි ගියා නම් මම මෙච්චර නරකෙන් පටන් අරගෙන මෙතෙන්ට ඇවිල්ලා මට හරි ගියා නම් අනික් අතට කියලා දුන්නොත් හරිද කියලා හිතනකොටම හිතන්න ඕන ඔයදී වලිගේ පාගගෙන. ඔය හරියම හැමදාම හරියයි කියලා හිතන්නමයි කතා කරන්නේ. හෙට එලකින් පල්ලට අදිනවත් නැවගේ ඔය කියන සමතයක් නැති වෙනවා. ඔය කියන සීලයටත් සැක හිතෙනවා. ඔය කියන ප්‍රඥාවක් නැති වෙලා අන්තිමට වීදුරු භාණ්ඩයක් පොළොව වගේ කුඩු කුඩු යන්නේ ඉතිසියා. අන්නේ ඒකයි අනිත්‍යතාවය කියන්නේ. අන්නේ අනිත්‍යතාවයට ඉඩ දීලා යනවනම් හරියන හැම වෙලාවකම අපි හිතා ගන්න ඕනේ මෙතනදී තක්මුක් වෙලා කලබල වෙලා විනිශ්චයක් ගත්තොත් ඒ විනිශ්චය හරි නොහරි කියන දෙක තමයි සාධාරණ ලෝකෙට හරියන්නේ නැහැ. ඒකෙන් තින් අර හැමදාම පටන් ගන්න නැති හීනෙන් දකින්න හරියට හරින ලෝකෙට විතරයි ගැලපෙන්නේ නමුත් එහෙම දෙයක් මේ ලෝකේ නැහැ. ඒක නිසා විපස්සනා කරන යෝගාවචරින් මේවා උගන්වන්නේ සුත්ත මේ වශයෙන් අහලා තියාගන්න. මිනිස්සු වැඩ කරන යනකොට හරි කෙනාලත් වැරදි කෙනාලත් හරින කෙනාලත් වර්ධින කෙනාලත් මේ දෘෂ්ටි කියන දේ නිතරම ආතුර වෙන જાති. එනිසා අපි භාවනා කරන යනකොට අපිට පුබ්බේනි වාදාන උපඥානෙ ආවාස් එහෙම නැතුව අපට සීමන්තා නුවණින් හොඳට දැන් නම් මට කාරණා පැහැදිලි කියලා හිතුණා ඉක්මන් වෙන්න එපා. ඊගාවට කල යුත්තක් තියෙනවා. ඒ දේ කරන්නේ නැතුව ඒ අහ බාහිරට හම් වෙච්ච දේ මේ අනුම සැලසුම් කරන්න ගත්තොත් ඒ කාන්තේම දෘෂ්ටිගතයි, සංඥාගතයි, මානගතයි. අන්න එතනදී අපිට සීලව ගන්න පුළුවන් නම් සතිය පිටව ගන්න පුළුවන් නම් ඔන්න දැන් මම ඉන්නේ මේ හරි ගිය වෙලාවේදී හරි ගියා කියලා සන්තෝෂයෙන් කියන අන්න අපිට තියෙන සතිය බොහොම බලවත් සතියක්. ඒ සතිය මමවත් මේ විවේචනය නොකර මට නිකන් ඉඳ දෙන්නේ මගේ මේ හරි ගිය එක පිළිබඳව නම්බු කරන එකත් විවේචනය කරන්න පුළුවන් ඒ සතිය. වැරදිත් ගැන අහන්න දෙන්නේ. වැරදුනාට පස්සේ හිතා ගන්න ඕනේ දැන් නම් ඉඳගෙන ඉන්නත් බෑ හැම තැනම උගත් කටු බිමත් කටු කියන සත්‍යපත් වෙන යනවා ඕකත් වෙන්න පුළුවන් ඕකත් හැමදම හිතින්නේ ඔකට කලබල වෙලා මේ ගුරුවරයා මාරු කළා මේ ස්ථානේ මාරු කළා මේ භාවනා ක්‍රමේ මාරු කළා ගියාට අර ගිය තැනදිත් ඕක එනවා ඒකත් වෙනස් වෙන සුළුයි කියලා මේ එක හීනකින් එළි වෙන්නේ තව හීන ගොඩක් තියෙනවා කියලා දිගින් දිගට කරන්න නම් අපි ප්‍රතිපදා කියන වචන තේරුම් ගන්න ඕනේ නැවත නැතිව දාන්න ඕනේ ආන්න මේ මේ අපි මේ දැන් මේ කතා කරන පදනමේ ඉඳලා බලනකොට සැකයක් ඇති කරගැනීමේ සහ සැකයක් නැති කරගැනීමේ ක්‍රමයක් තියෙනවා. ආනේ ක්‍රමයේ විතරයි නරුවචනාන්දනේ කියලා දෙන්න මේ පොත පාදා ගන්න හදන්නේ මේ විග්‍රහය තුලින් මේ සාකච්ඡාව තුලින්. මේ පරිතදිත විපන්දිත කියන ත්‍රස්තයට බය වෙලා විපන්දනය කියලා කියන්නේ තිගැස්මට යට වෙලා අපි ගන්න සෑම දෙයකම අඩුපාඩු තියෙන ඉඩ ඒක හුඟක් වෙලාට තණ්හා ගතානම් තෘෂ්ණාගතමයි. ආසාවට යට වෙලාමයි තියෙන්නේ. ඒක ඇති වෙලා තියෙන්නේ සම්පූර්ණයෙන් ආත්පසින් අජානං අපස්සං කියන එක නොදැක්ක නොදන්න නිසා. සම්පූර්ණයෙන් දැක්කානම් සම්පූර්ණයෙන් දන්නානම් අල්ලබදාගෙන නැතිනම් කවදාකවත් බයක් එන්නේ නැහැ, සැලීමක් එන්නේ නැහැ, දෘෂ්ටිගත වෙන්න, සංනාගත වෙන්න, මානගත වෙන්න ඕන කමකුත් නැහැ. ඉතින් අන්න එහෙම තැනක් තියෙනවා. අන්නේ ආයතනයක් ලෝකේ තියෙන ඒ තමයි සර්වඥාන්සේ ලෝකේ ඉදිරිපත් කරලා කියන්න හදාන්නේ. ඉතින් එවැනි සැට ඇති වෙන්න පුළුවන් ක්‍රම පහකුත් නැති කරන්න පුළුවන් ක්‍රම පහකුත් තියෙනවා කියලා අපි දැන් මෙතන දේශනා තුනකට ඉස්සලා මතක් කරගන්නවා. අපි එකෙන් දෙක තුනක් නම් ඉවර කරලා තියෙනවා. අපි ඉස්සල්ලාම කිව්වේ නැත්නම් මේ ආචාර්ය මතයක් ඉදිරිපත් කරනයි මම මේ ඒ දවස් සති කීපේ දේශනාවට පදනම සකස් කරගත්තේ ඉස්ලාම කිව්වේ මේ අවිද්‍යාව නම් වූ නොදැනුවත්කම නිසාමයි මේ සංස්කරණය කරනවා කියලා කියන අනා ගැනීම සිද්ධ වෙයි. ඒ අවිද්‍යාව නැති කරන්න නම් ඔය එකපාරෙන් පැන්සලකින් ලියලා රබර් කැලකින් මකනවා වගේ මකන්න බෑ. අවිද්‍යාව සාමාන්‍ය නොදැනීම කියලා එකක් තියෙනවා. වරදොල පටලවා ගත්ත තේරුම් ගත්තා කියන එක ක්‍රමිකුත් තියෙනවා. අපපටිපත්‍ය අවිද්‍යාව කියන සාමාන්‍යම දැනීමක් තියෙනවා මිත්‍යා පටිපත්‍ය අවිද්‍යාව කියලා බොරුවක් ඇත්තක් කරලා කරගත්තොත් කරගත්ත ගතියක් තියෙනවා ওই දෙකම ගලවන්න හරි අමාරුයි පිටකෙනකොට තමන්ම තේරුම් ගන්න ඕනේ මගේ අවිද්‍යාව පළු තනි පළුවේ දොරක් දොරක් නෙවෙයි පළු දෙකේ දොරක් ඔය දෙකම අරගන්න ඕනේ මේ දෙකම අරගන්න අපි නොදන්නාවව දැනගන්න ඕනේ ඉස්තිස්සලා සරුවචනසේ සරුවචනයි මම පුත්‍ත්‍ජනයි නැත්නම් මම ශ්‍රාවකයි උන්වහන්සේ දේශකයි කියලා සර්වඥාන්සේ භගවන්තාඥානෙ දීලා අපි දැනගන්න ඕන අපි නිතරම බණ අහන්න ඕන නිතරම ධර්ම සාකච්ඡා කරන්න ඕන නිතරම භාවනා කරන්න ඕන නිතරම වත් පිළිවෙත් මේ පින් දහම් කටයුතු යෙදෙන්න ඕනේ මොකද සීප ක්‍රමයකින් මේකේ මේ පව් මල ගලවන්න තියෙනවා අනිත්‍ය තමයි අපි ගොඩාක් වැරදි මත හරි කියලා තේරුම් ගන්න තියෙනවා මේක නැති කරගත්තොත් අපි සමක් කරනකොට තීන්දුවට එළඹෙනකොට පරිත්‍යාසිත වේපන්දිත නැතුව සිහි බුද්ධියෙන් එළවලා කරයි ඕක තමයි පළවෙනි කරන්නේ දෙවෙනි එක පෙන්නලා දෙන තුන සෑම දෙයකටම හේතුවක් තියෙනවා. තනකාටුවක් ආවත් හේතුවක් තියෙනවා. හරි ගියත් හේතුවක් තියෙනවා. ඒක නිසා පිස්සු සනීපකාරන්ට ලෝකේ යම් ආකාරයකට වෛද්‍ය ක්‍රමයකින් පුළුවන් කියලා කියනවා නම් නැත්නම් ක්‍රමයකට වැඩ කරපම් පිස්සු සනීප වෙනවා නම් පැහැදිලිවම කියන්න පිස්සු හැදෙන්නත් ක්‍රමයක් තියෙනවා. නිකම්ම නිකම් පිස්සු හැදෙන්නේ නැහැ. පිස්සුවක් හදන කෙනෙක් අයින් කරන එක අපේ දක්ෂකම නෙවෙයි. ඌට පිස්සු හැදුනේ කොහොමද කියලා බලුවොත් ලේසි විදමක් කරලා නෙවෙයි ඒක හදාගන්න තියෙන්නේ. ලේසි පුංචි වැඩකින් වැඩිහිට ගමනකින් හදාගන්න තියෙන්නේ. අන්න ඒක හරියට දැනගත්තට පස්සේ පිස්සු ලියන්න. සමහරුත් නම් ඉතින් තියෙනවා තනිම කරන්න බැරි පිස්සු. නමුත් බොහෝ පිස්සු පිස්සු තනිම කරන්න පුළුවන් අනිවාර්යයෙන්ම හැදෙන්නේ හේතුවක් වෙයි. ඒ නිසා අපිට යම් කිසි විදිහේ රෝගයක්, යම් කිසි මානසික ආබාධයක්, යම් කිසි විදිහේ දුකක් ආවනම් ඉත පැහැදිලිවම හිතා ගන්න ඕනේ. මේක හදිසි ක්‍රමවලින් කොහොමඩක්වත් හොයන්න බෑ මේක හැදිලා තියෙන්නේ බොහොම දීර්ඝ කාලීන මුල් බැස ගැනීමකින් ඇතුම් බැස ගැනීම මේක තේමීට හිතව ගන්න ඕනේ පිස්සුව මතුවෙන හැම වෙලාවෙම දෙදේ මතුවෙන හැම වෙලාවෙම හිතන්න ඕනේ ඒක හොඳට සැලකිල්ලෙන් ඉඳලා හදිස්සියෙන් නරකයි රෝග ලක්ෂණ යට කරන්නේ පේන්න හරියට පේනකොට අහුවෙනවා ඒ තමයි දෙවෙනි ක්‍රමය තුන්වෙනි ක්‍රමයේ වශයෙන් මේ මේ ශාපේකම තමයි පටිච්ච සමුප්පාදේ මේ ජාති දුක, ජරා දුක, ව්‍යාධි දුක ආදී දුක් අපිට පේන්න තියෙන දුක් වලට හේතුව හොයාගෙන හොයාගෙන මුල හොයාගෙන යෑම. මේකට කියනවා පටිලෝම පටිච්ච සමුප්පාද කරනවා. මරණකට දුකයි නම් මරණකොට බය නම් මරණකොට අකමැති නම් අපි මැරෙන්නේ නැතුව ඉන්න කල්පනා කරලා වැඩක් නැහැ. මැරෙන්න උනේ මොකද? ඇයි මේ මරණය අපට එන්නේ? මොකද්ද මරණයට නැතුව බැරි අත්‍යන්ත අත්‍යවශ්‍ය කාරණා. ඒකසී ගෝසතාණන් වහන්සේ දැක්කේ උත්හකදී සිංකුසල කවේති වෙන්න තාපසේක් වාගේ නැත්තම් හතර පෙරණිමිති දක්නකොට සිතාතු කුමාරය බැලුවේ මරණයේ සිද්ධ වෙන්න නම් අත්‍යන්තම අත්‍යවශ්‍යම කාරණා තමයි උප්පත්තිය. උප්පත්ති ආවට පස්සේ මරණය ටික තමයි කියන එක කවදාකවත් වෙන්නේ නැහැ. ඒක සත්‍ය කාර්යයක් කරන මට රජිනික ඔළුව තියෙන පැත්ත විතරක් දෙන්න පොල් ගහ පැත්ත නැතුව කියලා ඉල්ලන්න හදනවා වගේ. කාගේ ගන්නකොට රජිනික ඔළුව පොල් ගහයි දෙපැත්තේ තියෙන දෙක එකට තමයි ගන්නවනේ නැත්නම් නිකන් ඉන්න එකයි කියන්නේ. නිසා මරණය නැතුව උප්පත්තියක් ඉල්ලනවා කියලා කියන්නේ ඒක වෙන්න බැරි දෙයක්. එහෙනම් අනිවාර්යයෙන්ම අපිට උප්පත්තියේ තියෙන භයානකත්වය, උප්පත්තියේ තියෙන ආමංගල්‍ය තත්ත්වය, උප්පත්තියේ තියෙන බැඳෙන ස්වરૂපය, උප්පත්තියේ තියෙන කැඹුරුන් ස්වરૂපය හොඳට දැක ගන්නකන් සංසාරයෙන් ගැලවෙන්න වෙන්නේ. මේකත් බොහොම අමාරුයි තේරුම් කරලා දෙන්න. මොකද ඔක්කොටම මොනලා තියෙන්නේ මංගල කාරණාවක් වශයෙන් උප්පත්ති අවශ්‍යයි. හැබැයි මරණේ නැතුව. ඒ තරම්ම මොඩයි. ඒ තරම්ම තකතිරු මිනිසයා කියන සතා ඊට එච්චරම බයෙන් මේවා කල්පනා කරන්නේ එච්චරම මේ සැලෙන මනසකින් කල්පනා කරන්නේ නොදැන කල්පනා කරන්නේ නොදැක කල්පනා කරන්නේ තෘෂ්ණාගතව කල්පනා කරන ඉපදිච්ච සත්‍ය හිතාගෙන නොමැරෙන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා අමරණීයත්වයේ සඳහා කටයුතු කරනවා. මේ જાතිය මේ විදිහට අපි නොදැන අම්මගේ තාත්තගේ යොමනාවට අන්ධකාරයේ සිට වෙන මේ જાතිය සිදු වෙන්නේ. අපි ඉල්ලලා ගත්තම කියනවාද? නැත්නම් කවුරුර කරපු දෙයක්ද? කොහොමද මේ જાතිය වෙන්නේ කියලා බලනකොට උන්වහන්සේ තේරුම් අරගත්ත කල්පනා කරා මේ ලෝකේ භවය පවතින තාක්කල් කොහේ හරි උප්පත්ති ලබන බලුවාත්මක හෝ මනුසාත්මක හෝ නම්බුකාර්තනක හෝ දිව්‍ය භක්ම වාසේ. ඒ ඔක්කොම ඇතිකරන්න හේතුව මේ භව තණ්හාව මම කොහොම හරි ඉන්න ඕනේ මේ මැරලා හරි ලබනාත් හරි ඉන්න ඕනේ කියන භව තණ්හාව මේ විදිහට මේ තණ්හාවට භවයට හේතු වෙන්නේ මොකක්ද ආදී වශයෙන් දිගට දිගට දිගට දිගට උඩට යනකොට තමයි නාම රූප පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම රූපන් කියලා පාම අමාරුම මේ විදිහට තර්කයෙන් බැස ගන්න බැරි තැනකට ගිහිල්ලා පරියන්කේ ගාලා භාවනා කරනකොට ඒ පුරුක තේරුම් ගන්නවත් එක බුදුණයි කියලා කියනවා අද අපි යන්න හදන්නේ ගොඩක් ඉස්සර කෙරුවා මේ වෙනකොටත් අද අපි යන්න හදන්නේ පටිලෝම ක්‍රමයට අනුලෝම ක්‍රමයට පටිච්චසමුප්පාදයේ තේරුම් ගැනීමෙන් අපි නොදන්න ගැටි නැති කරන්න පුළුවන් සමහරෙදි නොදක්ක ගැටි නැති කරන්න පුළුවන් කුෂ්ණාව අඩු කරන්න පුළුවන් මේ සස්ත වෙන ගැතිය බය වෙන ගැතිය නැතුව දැක දැන පහදින්න පුළුවන් ඒ කොහොමද ඒක ඔය උදාන පාළිය ඉස්සෙල්ලාම සරුවචනාංශයේ බුදු වුණාට පස්සේ දේශනා කරපු උදාන ගාථා වශයෙන් සඳහන් කරන්නේ ප්‍රථම බෝධි සූත්‍රයේදී උන්වහන්සේ සඳහන් කරනවා මම අවුරුදු දවස් 7ක් මේ ලැබුවා වූ මේ බුද්ධ ඥානය සර්වඥතා ඥානෙ නිරාමි निराහාරව බුද්ධ විඳලා තියෙනවා. තවත් හත නැගිටතර පස්සේ මට මෙහෙම කල්පනා වුණා ඉදප්පච්චේතාවය කියන එක. නිසා හට ගැනීම කියලා ධර්මයක් මට මතක් මට තේරුණා. ඒක උන්වහන්සේ විස්තර කරන්නේ ඉති අස්මින් සති ඉදං හෝති අස්මින් අසති ඉදං හෝති මේ ඇතිකල්ලි මේ වන්නේය මේ නැත්තේ නම් ඒ නොවන්නේය ඔච්චර ඕක තමයි ලෝකයේ මේ හඳුනා ගන්න අමාරු කියන ඉතාමත්ම ගැඹුරුම කොටා බුද්ධ ධර්මයේ අපිට ඉදිරිපත් වෙච්ච යම් සංසිද්ධියක් තියෙනවා නම් ඒක මෙන්න මේ හේතු ඇතිකල්ලි ඒක වෙනවා ඒ හේතු නැත්තම් මේක වෙන්නේ නැහැ ඉතින් ඉමස්මින් සති ඒ අස්මින් සති ඉදං හෝති. ඉමස්මින් අසති ඉදං නහෝති. ඉතින් ඒක හරි බැලු බැලමන් නම් ඒක බොහොම පැහැදිලි දෙයක්. සල්ලි තියෙනවනම් බඩු ගන්න පුළුවන්. සල්ලි නැත්තම් බඩු ගන්න බෑ. සද්ධාව තියෙනවනම් පින් කර ගන්න පුළුවන්. සද්ධාව නැත්තම් පින් කර ගන්න බෑ. ඔය තෙන්ද ආවට පස්සේ ඔය වැඩේට අපිට බලපාන බාහිර දෙවි කෙනෙක්වත් එහෙම නැතුව අපිට මේක තේරුම් ගන්න බෑ. ඒක නිසා අපි ලබන ආත්මෙ පින්බර වේපතිලා ඒ වැඩේ කර ගන්න ඕනේ. මේ ආත්මෙ පුළුවන් විදිහට පින්තෝන කියන දහකටත් මොනවත් නැහැ. කාට සාධාරණයි මේ ඇතිකල්ලි මේ වන්නේ මේ නැතිකල්ලි මේ නොවන්නේ. ආන්නේ ඒක මේ තේරුම් ගන්න බැරි නිසා නැත්තම් තේරුම් ගන්නට සැලවැඩිකම නිසා ඒක දියාරු කරලා උන්වහන්සේ පොඩි කතියට කවනවා. අවිද්‍යා පත්‍ය සංකාර සංකාර පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම රූපම් වශයෙන් මේ අවිද්‍යාව නම් නොදැනීම නිසායි ඒ සංස්කරණය කිරීම කියන අනා ගැනීම සිද්ධ වෙනවා. නොදන්නා, නොදක්නා, කුෂ්ණාගත වූ බය තස්තකම නිසායි අපි මේ අන්ධකාරයේ අතගාන්නේ. අහුවෙච්ච දේ එන්නේ. හරියට දන්නවනම්, හරියට දකින්නවනම් අපිට කුෂ්ණාවක් නැතිනම් බයක් නැතුව මේ වෙන දෙයට මුහුණ දෙනවනම් නොසැලෙන මනසකින් මේ එන දෙයට අභීතව ස්ථීතර සිංහෙක් වගේ මුණ දෙනවනම් අපිට ඕක අනන්න ඕනකමක් නැහැ. ওই වෙන දේ වෙන්න ඇරලා නිකන් ඉන්න පුළුවන් ගතියක් තියෙනවා. අන්නේ අවිද්‍යාව නැති කීම තමයි පළවෙනි ක්‍රමයේ වශයෙන් සඳහන් කරත් මේ අවිද්‍යාව මිත්‍යා ප්‍රතිපත්‍ය අවිද්‍යාව දුක්ඛ අපටිපත්‍ය අවිද්‍යාව වශයෙන් කොටස් දෙකකට යනවා. අපි දැන් ගන්න හදන්නේ මේ අද විශාල කලෙලි කිරීමකින් පස්සේ ඇති කරගත්ත මේ මූල ධර්මයේ මේක කොහොමද විපස්සනා භාවනා කරන යෝගාවචරයෙකුට දිය යුතු උපදේශයක් පන්තියක් විදිහට ගුරුවරු උපදේශ කොට අතුල් කරනවා. මේකේ හොඳම හොඳ වෙනසක් තියෙනවා සමථ උපදේශ සහ විදර්ශනා උපදේශ අතර. විපස්සනා උපදේශ පිළිබඳව මේ මේ කියන යමක් හොඳට දැකලා යමක් හොඳට දැනලා දැනගෙන කුෂ්ණාවකින් කලින් ගත්ත තීන්දුවකින් තොරව බය නොවි නොසැලී ඒක දිහා බැලීමට විපස්සනාව කියනවා. අජානං අපස්සං සංනාගතාන පරිත්‍ස්ස විපන්දිත මේව කිව්වනම් විපස්සනාව නෙවෙයි. නොදැක්ක නොදැන තෘෂ්ණාවෙන් යුක්තව බයෙන් සහ සැලෙන මනසකින් බලනවා නම් විපස්සනා නෙවෙයි. විපස්සනා කියලා කියන්නේ දැනගැනීමේ අදහසින්, දැකගැනීමේ අදහසින් පූර්ව නිගමනවලින් තොරව බය නැතුව නොසැලී එන දෙයට මුණ දෙන්න. එන්න කාගේ වෙන්න පුළුවන් ප්‍රශ්නයක් නෑ. ද්වේෂය වෙන්න පුළුවන් ඒක ප්‍රශ්නයක් නෑ. මෝහයම වෙන්න පුළුවන් ඒක ප්‍රශ්නයක් නෑ. ඉන්නේ බින්දීම වෙන්න පුළුවන් ප්‍රශ්නයක් නෑ. හැකිලිම වෙන්න පුළුවන් ප්‍රශ්නයක් නෑ. ආනාපානෙ වෙන්න පුළුවන් ප්‍රශ්නයක් නෑ. වම දකුණු වශයෙන් වෙන්න පුළුවන් ප්‍රශ්නයක් නෑ. නිදිමත වෙන්න පුළුවන්, එපා වීම වෙන්න පුළුවන්. ඕනම සංසිද්ධියක් Taman ඉදිරියට එනකොට මේ දේ දැන ගැනීමයි විපස්සනාව කියන්නේ. මේ දේ හොඳ නෑ, මේ දේ ඉගෙන ගන්න හොඳ නෑ, මේ දේ මං අයින් කරන්න ඕනේ කියලා මොනම කුණක් හරි නොදැක නොදැන අතහැරියොත් ඒකාන්තයෙන් මේක අපිට සැකයක් පොදේ. ඒකාන්තයෙන්ම අපිට ඒක බයක් උපදවනවා බොරුවක් කියන පාරක ඇවිදින්න උනා වගේ නමුත් ආධුනිකයාට මේක බරපතල ප්‍රශ්නයක් කොහොමද එනේන සෑම දෙයක්ම දැක දැනගන්න කොහොමද එන සෑම දෙයකම ප්‍රශ්න કૃષ્ණාවෙන් තොරව බලන්න කොහොමද පුතු කරලා තියෙන අපේ දෙමාපියෝ ගුරුවරු පොත්පත්වල උගන්වලා තියෙන්නේම සිංහල බෞද්ධයා කිව්ව සන්තෝෂය සිංහල බෞද්ධ විරුද්ධව කේන්ති ගන්න. හතර කවුරුද අතට හරි පහේ හරි කවුරුද අනින්න කපන්න කොටන්න ආවොත් හතුරෙක් කියලා බාරගන්නේ චිපගණින් වන්දගණින් ආලින්ගනය කරනවා මිතුරෙක් කියලා හිතාගන්න උත්සාහ ඕන අපිට ඉගෙනලා තියෙන. ඒ නිසා අපිට එන එන සෑම අරමුණකටම අපි බලන්නේ කලින් ගත්ත සංඥා තුලින්ම තමයි. ඒ නිසා අපිට කෘෂ්ණාවෙන් තොරව අරමුණක් බලන්න අමාරුයි. සංසාරේ කෙලෝරක් නැතුව මේ අරමුණ තෝරලා තියෙනවා. අරක එනවනම් හොඳයි මේක එනවනම් හොඳ නැහැ. අරක භද්‍රයි මේක නැහැ. මේක මංගලයි මේක දුමංගලයි කියලා මේ තෝරපු නිසා අනිවාර්යයෙන්ම අරමුණක් එනවා හා සමගම අපේ හිත gadu <coughs> ගැනීම. කරප්පන් ඇලර්ජික් වෙනවා. මේක එනවනම් හොඳයි මේක එනවනම් නරකයි. ඒ නිසා සර්වචන් වහන්සේ මේ බව දැනගෙන උන්වහන්සේ දේශනා කරන අපි හොඳයි. අපි ඒ නිසා තද බල ඇලුම් ගැටුම් නැති මධ්‍යස්ත වූ මේ වායෝ පොට්ටබ්බ ධාතුවට හුස්මෙට හිත තියමු. ඒක උනායි කියලා අපිට දෙකම හම්බෙන්නේ නැහැ. කො නොඋනායි කියලා අපිට බංකොලොත් වෙන්නේ නැහැ. ඒක හුස්මෙට හිත තියමු. ඒ හුස්මෙට හිත තියාගෙනනකොට ඔන්න හුස්ම කරගෙන ඉන්නකොට හිත විලක් වෙනවා. ඉතින් ඔන්න හිත නරක් වෙනවා. මට කිව්වේ හුස්ම හිත තියාගෙන කියලා හිත විලක් ආවා හිත නරක් වුණා කියලා. ඒ නරක් වෙච්ච හිත නිසා භාවනාවත් නරක් කරගන්නවා. ගුරුවරයාත් නරක කරගන්නවා, සැලක් නරක කරගෙන, බඩත් නරක කරගෙන, හිතත් නරක කරගෙන යනවා. නමුත් මේ හිතවිලි ආවේ හිත නරකුනේ අහේතුකෝ නෙවෙයි, අහේතුකෝ. ඒ නිසා දැන් මේ වෙලාවේ තියෙන හිතවිල්ල ඒ හිතවිල්ල නිසා මගේ හිත සැලෙනවා කියලා දැනගත්තා නම් ආනාපාන දැනගත්තා වගේම නැත්නම් මගේ වචනේ කියන ඊටත් වඩා හොඳයි. ඒ මොකද අපි ආනාපානිය වගේ මධ්‍යස්ථ අරමුණට හිත දාගෙන හිටියේ නැත්නම් කවදාකවත් අපි දන්නේ නැහැ භාවනා කරනකොට හිතවිලි එන බව. භාවනා කරන්න එපා ඒක දැනගන්න. එහෙම නැත්නම් හිතන්නේ අපෝමට විවේකී හම්බුනොත් දරුවෝ ටික දීග දුන්නොත් මගේ බැංකුවේ තියෙන මේ ණයකවල් ණයතුරක් සේවල් කරන ඉවරලා බැංකුවේ යම් කිසි ප්‍රමාණයක් තියෙනවා මට හොඳට භාවනා කරන්න පුළුවන් වෙයි කියලා තමයි හිතන්නේ. ඔය ගියාට පස්සේ තේරෙනවා මේ මධ්‍යස්ථ අරමුණක් වෙන ආනාපානෙ හිත දැම්මත් බොහෝ වෙලාවට ශබ්ද වේදනා හිතවිලි වගේ දේවල් වලට බාධා කරනවා. මේ බාධාව එනකොටම ඒකට බය වෙන්නේ නැතුව, ඒකට සැලෙන්නේ නැතුව, ඒකට කෘෂ්ණාව හෝ ද්වේෂය පහල කරගන්න නැතුව මම මේක ඥානං පස්සං කියන විතර දැක දැනගන්න ඕනේ කියන හැඟීමක් ගන්නවනේ ඒක බොහෝම හොඳ විපස්සනා. මේක වුණත් මම නෑවුවනම් ධර්ම සාකච්ඡා නොකළා නම් මුලින් මුලින් වරදගත්තේ නැත්තම් ඒක කරන්න බැරි දෙයක් කියලා තමයි හිතන්නේ. නමුත් මෙතන ඉන්න කට්ටියට මම හිතන්නේ ඒක ප්‍රශ්නයක් කියලා. මෙතන ඉන්න උගවදනේ පැය ගණන් නෙවෙයි දවස් ගණන් නෙවෙයි සති ගණන් මේක කරලා දන්න නිසා අපිට මේ මූලික තැනට ගිහිල්ලා භ්‍රමජාල සූත්‍රයේ සර්වචනන්තේ පෙන්වන ගැටේ වදින හැටි සැක ඇති වෙන හැටි සැක නැතිවීම ඉතාමත්ම තුනීව නමුත් කවදාකවත් නොසැලෙන නොවර්ධින ක්‍රමයට ගැම්ම ගන්න හැටි මේ කුංචිතේ වලමින් ඉගෙන ගන්න. ආනාපානය කරන යන බාධාවක් එනවා. ඒ බාධා වාපුවම තමයි දැන් මගේ හිත ආනාපානේ නෑ බාධාවේ තියෙන බව දන්නවනම් ඒකත් ආනාපානේ දැනගත්ත වගේම දැනීමක් තමයි දැකීමක් තමයි ආනාපානේ තෘෂ්ණාවකුත් ආනාපානේ බාධාවට තරහවකුත් ඇති වෙනවනම් අපි දැනගන්න මේ විපස්සනාව නෙවෙයි අපිට අවශ්‍ය කරලා තියෙන්නේ එම උනාත් කවදා හෝ එහෙම වෙනසක් ඇති නොකර ගන්න තරමට යනකම් දිගට කරගෙන ගියොත් ඒ බාධාව ඇති වෙන්න හේතුව මම මේ සක්මන් කරන්නේ නැතුව වාඩි වෙච්ච නිසා. ඒ නැත්නම් මම මේ වාඩි වෙන්න ඉස්සලා අසවල් බුද්ධිලත් එක්ක ඕනෑටදී කතා කර කර හිටපු නිසා. එහෙම නැත්නම් මේ දාහනේ ගත්ත ගමන්ම නිසායි. එහෙම නැත්නම් ඊට ඉස්සලා මොකක් හරි ගැටුව දර්ශනයක් නිසායි කියලා ඒ බාධාවට හොඳට මුණ දීලා බැලුවනම් මේ බාධාව විතර පානමක් උගන්වන්නේ නැතුව කවදාකවත් යනවා. ඒ නිසා ඒ එන බාධා වෙදී කලින් ගත්ත තීරණ නිගමන නැතුව බලන එකයි තියෙන්නේ. මේකත් වඩා ගැඹුරකට පුංචි තැනකට ගෙන යන්න මම කැමතියි. අපි දන්න කාරණා මෙතන සම්බන්ධ කරලා. ඉතින් සරුවචන් වහන්සේගේ මේ අදහස නැත්නම් මේ ඇතිදී ඇති ඇතිර දැක ගැනීමට නම් එදින අරමුණුත් එක්ක හැප්පෙන්න ගැටෙන්න යන්න එපා. කියන තැනින් පටන් අරගන්න කියන කතාව අතුවාචාරින් වහන්සේලා ටීකාචාරින් වහන්සේලා තව ටිකක් කොපණම් වල පේනවා. ඒකට සඳහන් කරනවා යථාපාකටං විපස්සනා බිනිවේෂය. ඒ කියන්නේ අපි හිතමු පරියන්කේ කරන්නයි මේ වාඩි වෙන්න හදන්නේ. සක්මන් කරලා ගිහලා වාඩි වෙනවා. ඒ වාඩි වුණාට පස්සේ තමන් ගිහලා බුද්ධ වන්දනා ආදී කරලා ඒ පූර්ව කෘත්‍යයක් කරගෙන තියෙනවා නම් ඒ ටික කරනවා. ඒක ඉතින් මේ චාරිත්‍ර ධර්මයක් විදිහට කරනවා. පස්කන්දිදලා අත හොදනවා වගේ. බල්ලෙක් වුණා බුද්ධියන් ඉතල තුන් වලක් විතර හැරකිලා බලනවා මේ හතර වටේට මේ බුද්ධිය ගන්න තැන මේ කාගේවත් දනක්ද පල්ලු හැබැයි සමාජ පාරේ දුතියන. ඒතර වාහනේ එන එන ගානේ නැගිටින්න ඕනේ අර ප්‍රයිවට් බස් එකේ මැද ඉන්න ගත්තා. එහෙම බල්ලොත් තියෙනවා. ඔය එහෙම කරත් උන් වටේ කරකිලා තමයි වාඩි වෙන්නේ. වගේ යෝගාවචනත් වාඩි වෙලා හොඳට ඇස් එක වහලා කල්පනා කරගන්න ඕනේ. දැන් මම මෙතන මේ ඉඳගෙන ඉන්නවා. මම දැන් මෙතන ඉන්නවා. මේ ඉන්න දේ නිසින්ින්ද මට කරගෙන යන්න පුළුවන්. නැත්නම් මේ අනුන්ගේ ආසනයකට මම ඉන්නේ. නැත්නම් යන්නේන පාරකද? එහෙම නැත්නම් මට වැසිකිලි කැසිකිලි කරන්න ඕනකම තියෙද්දිද, අයින් ඕනකම තියෙද්දිද, වතුර පිබාතියෙද්දිද කිය හොඳට පොඩක් බලන්න ඉන්නකොට එවැනි බාධකයක් එනවා කියලා තුම ප්‍රකටව තමයි වතුර ටිකක් බොන්න ඕනේ. හොඳම වැඩේ තමයි ඒ වෙලාවට වතුර ටිකක් දීලා ඉන්න වාදිනු මොකක් රාජ අපරාධයක්වත් මොකක්වත් නෙවෙයි. හරි ඊට පස්සේ ඒක ඉවරයි. ඊට පස්සේ සංසිඳුරයි කිය. සංසිඳී කියන එනකොට තමයි හොඳට වැටහෙනවා නම් මේ ඉඳගෙන ඉන්න ඉරියව්ව හොඳයි. අපි ඉන්න බව දන්නවා ඉතරයි. ඒ ඉරියව්ව ප්‍රකටව තියේදී නැත්නම් ඒක ප්‍රකට වෙන්න හදන වෙලාවේදී ඊට වැඩිය සියුමු ආනාපානයක් හෝ කෙන්දීන හැකිලීමක් හෝ හොයන්න හදන එක එච්චර හොඳ විපස්සනා දක්ෂකමක් එන්නේ. ඒ ගොරෝසුව තේින්න ඉඳගෙන ඉන්න ගැතිය නම් ඒකේ තියාගෙන ඉන්නකොට ඒක සංසිඳනකොට සංසිඳනකොට කොන්න ආනාපානෙ මතුවෙනවනම් මතුවේ. ආස්වාදේ ප්‍රස්වාස. ඉන්දීම හෝ හැකිලීම. ඒ භාවනා දෙකේ හැටි ඇති. අන්නේ විදිහට ප්‍රකට වුණාට පස්සේ මිස කවදාකවත් ආනාපානට අමෝරාවෙන් දාන්න එපා. යථාපාකටන් විපස්සනා පිළිවිසෝ කියන්නේ යමක් ප්‍රකටද එතනින් විපස්සනාට බැසගන්නේ තියෙනවා. අපේ නමුත් ඒක පස්සේ සඳහන් කරනවා යේපිත සම්මස්සන උපකා තේපිතේසු සම්මසනං ආරපිතබ්බා යමක් සම්මර්ෂණය කරන්න පුළුවන් නම් ස්පර්ශ කරන්න පුළුවන් නම් අල්ල ගන්න පුළුවන් නම් ප්‍රකට නම් එතනින් සම්මර්ෂණය පටන් ගන්නවා. ඒකද සම්මස්සනෝපගා තේපිතේ සම්මස්සනං ආරම්භය. අනුප්පහත්තන්තේනපි පච්චා උපායන උපාත්ත හේත්වා. සම්මසිකබ්බන් කියලා කියනවා. යම් විදියකට එහෙම අල්ලනකොට සමහර කොටස් හැලෙන්නේ ඉතින් තාම ප්‍රකට තැනින් අල්ලන්නේ ගොරෝසු තැනින් අල්ලනවා. අල්ලනකොට සියුම් දේවල්, කුංචි දේවල් හැලෙන්න ඉඩ තියෙනවා. නමුත් පහු වෙනකොට පහු වෙනකොට භාවනාව තැම්පත් වෙනකොට අර නොදැක්ක නොදන්න දේවලු මතු කරගනිමින් මතු කරගනිමින් භාවනාව සම්පූර්ණ කරගන්න යෝගාවචරයට අවස්ථාවකුත් ලැබෙනවා කල යුතුයි කියලා සඳහන් ඒකදී සඳහන් කරනවා ලණු කොටවල් හතරක් කොහොල ලණු කොටවල් හතරක් අරගෙන අපි තුමු අඩි එකකමාරක විතර දිග ලණු කොටවල් හතරක් අරගෙන ඉවරලා එක පැත්තකින් හතර මල්ල ගැට ගන්නවා. ගැට ගහලා අපි වතුරට දානවා. වතුරට දාපුවම කොයි එක පොටක් වතුරේ පා වෙනවා අනිත් පොටවල වතුර ගිරේ. අපි අර ප්‍රකටව තේන කොන අරගත්තොත් ඒ ගැටේ තියෙන නිසා අන්තිමට ගන්න පොරම හතරම අතට එනවා. අපිට පේන්න තියෙන මතේලා තියෙන එක පොටයි එකෙන් ගන්න. එකෙන් අල්ලගන්න අනික අත්පම එනවා. ආන්නේ වගේ අපිට ඉඳගත්තර පස්සේ වැඩි වෙන්නේ ආස්වාසේ විතරයි කියලා හිතමු. සද්ද වේදනා හිතේ ඉන්න හොඳට ආස්වාදයේ පේනවා ඒක නාස්තික පුරවාගෙන මොන නාසික අගේ හෝ මැද අදිනවා තේරෙනවා. හැබැයි ප්‍රස්වාසයේ වැටෙන්නේ නැහැ. ඒක ප්‍රශ්නයක් නැහැ. වැටෙන ආස්වාදයේ බලහන් බලන යනකොට අපි දන්නවනම් ආස්වාදයක් ආවොත් ප්‍රස්වාසයක් වෙන්න ඕනේ. කුෂ්ම ඇතුලකට පිට කරන්න ඕනේ. ඔය පිට කරන වැටෙන්නේ නැහැ කියලා හොඳට නැති. මොම කරගෙන කරගෙන යනකොට ආස්වාදයේ හිත තැම්පත් වෙනකොට ප්‍රස්වාසයේ අනිවාර්යම පේන පටන් ගන්නවා. ඕන විදිහට ගිල වෙලාවක හොඳට තැම්පත් වුණාට මේ ආස්වාස වාරේ මේ ප්‍රස්වාස වාරේ ආස්වාසේ ගොරෝසුයි ප්‍රස්වාසේ සිවුම් ආස්වාසේ දීගයි ප්‍රස්වාසේ කෙටි කියලා අර මුලින් මුලින් එච්චරම සම්පූර්ණ අංග සම්පූර්ණව දැක දැනගන්න බැරි වෙච්ච දේ ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් පසුබින්න පටන් ගන්නවා. ඒ නිසා හොඳට පේන ආස්වාසේ විතරයි මම ආසාවෙන් කරන ප්‍රස්වාසයත් එක තරහ වෙනවනම් තේන්නේ නැහැ කියලා කවදාකවත් මේ වැඩ පිළිවෙල ඉදිරියට යන්න. කිසිම තරහක් කිසිම යාලුකමක් ඕනෑ කරගෙන කරන ගියොත් මෙතනදී දවසක යෝගාවචරය දක්ෂ නම් ආස්වාස ප්‍රස්වාස දෙක අතරමැද නොදැනෙන නොතේරෙන තැනක් පස්සේ තේින්න පටන් ගන්නවා. ඔබේ ගොරෝසු ආස්වාසය ප්‍රස්වාසය තමයි තොර තොර බේර බේර ප්‍රකට දෙයින් බැසගන්නේ. නමුත් බැහැගෙන බැහැගෙන යනකොට තේනවා ආස්වාසයේ හමාර වෙච්ච තැන අඩුවාන එක චිත්තක්ෂණයක් තියෙනවා ප්‍රස්වාසයේ පටන් ගන්න ඉස්සෙල්ලා විරාමයක්. ප්‍රසවාසය හමාරු වුණාට පස්සේ එක චිත්තක්ෂණයක් තියෙනවා නැවත හුස්ම ගන්න ඉස්සලා විරාමය. සමහර චිත්තක්ෂණයේ බොහෝ කාලයක්. මේක අපි කවදාකවත් අත්දැකලා නැහැ. මේකට තමයි කියන්නේ අනුප්පහත්තන්තේති උපායන උපට්ඨ හේත්වා. පච්චා අනුප්පහත්තන්තේන උපායන උපට්ඨ හේත්වා සම්මසං සම්මසිතබ්බන් කියනවා. පහුවෙනකොට බලුලි තාමත්ව කැඳේ ගලපේසෝ වගේ ආස්වාද ප්‍රසආස දෙක මැද තියෙන නැත්නම් සිඳීම හැකිලිම දෙක අතරමැද තියෙන ඒ වාරයක් දැක ගන්න පුළුවන්. වම කියලා දකුණු උස්සනකොට දකුණ කියලා වම උස්සනකොට මේ දෙක අතරමැද ශරීරයේ සම්පූර්ණ බල වමේ ඉඳලා දකුණට දකුණේ ඉඳලා බලකත් පැතිීමක් සිද්ධ වෙනවා. අපි දුවනකොට කලබලෙන් යනකොට මම මොකක්වත් අපිට තේරෙන්නේ නැහැ. අඩු ගන්න වම දකුණවත් තේරෙන්නේ නැහැ. නැවතිල භාවනාවෙන් සක්මණෙන් අවදිනකොට ඔන්න වම තිබ්බා. ඔසවැවුව තිබ්බා. ඔන්න තියෙනකොට බබඩමක් පෑගෙන වාගේ හරි එහෙම නැත්නම් මැටි ගොඩක තියෙනා වගේ හරි විලුඹෙන් පටන් ගන්න ඕන දැයි. ආයේ කිව්වා ඊට පස්සේ දකුණ තියෙනවා. දකුණක් දැනව බලන්න බලන්න යනකොට මේ දකුණ තිබ්බ බර මමද මාරු වෙනකොට දකුණ එසවීම සමගම වම පොළවේ ඉදී ගන්න හැටි. තර මේ පැත්තේ මේ පැත්තට යන හැටි ඉස්සර අපි දැකලා තිබුණේ නැහැ. දකින් තමයි ස්පාසුවක් තිබුණේ නැහැ. මේ අතරමැදත් ඒ. ඊට පස්සේ ඔසවලා කියන්න ඉස්සරලා කොසෝල අන්තිම කෙරවට ගියාට පස්සේ චිත්තක්ෂණයක නැවැත්මක් තියෙනවා. ඊට පස්සේ තමයි කැඩීම නතරම් සිද්ධ වෙන්නේ. ඕවත් ඒක. තියෙන කොටක් මේක නිකන් නමල තිබුණ රෙදි කැල්ලක් දිගාරින්න වාගේ හරිදාශයක් නමල නිකන් දිගාරිනවා වගේ මේ කැල්ලෙන් කැල්ල කැල්ලෙන් කැල්ල තමයි දිගෑරෙන්නේ. ඒ දිගෑරෙන හැම තැනම අතරමැද කුංචි කුංචි සංදිස්ථාන දෙන මේ තේරම අන්ධකාරයේදී. නමුත් හිමි දෙමිට බලනකොට තේින්න පටන් ගන්නවා. අන්න එදාට කියපේ දැක්කා, දුටුවා, කණ්ණායෙන් නැතුව බැලුවා. දැන් නම් මට මේක පිළිබඳ හැකියාවක් නැහැ. මට මේක පිළිබඳව සැලෙන්න දෙයක් නැහැ කියලා ඔන්න සත්මන දැක්කා කියලා කියන්න පුළුවන් මේක. එන්ට සරුවචනන්සේ සඳහන් කරනවා. ආසත් ප්‍රසාදේ හෝ ඉන්දිය නැහැකීම හෝ වම දකුණකෝ ඒ ඥානපස්සං කියන විදිහට අඥානපස්සං නැතුව දැක දැන සිද්ධ වෙන්නම් තෘෂ්ණාවෙන් තොරව ගැස්මකින් තිගැස්මකින් තොරව කරන්න නම් 11 ආකාරයකින් මේක දැක ගන්න. අතීත ක්‍රමෙන් දැක ගන්න ඕන වර්තමාන ක්‍රමෙන් දැක ගන්න ඕන අනාගත ක්‍රමෙන් දැක ගන්න. ගොරෝසුරයෙන් දැනගන්නකොට දැනගන්න ඕනේ සිවුම තිනුන දැනගන්න. ඇතුළත ඉඳලා ඇතුළෙන් පිටයක් බලන්න වගේ දැනගන්න ඕනේ පිටේ ඉඳලා තමයි ඇතුළත දෙයක් බලන්න වගේ දැනගන්න. ළඟ තියනවා වගේ පේනවා දැක්කන්නත් ඕනේ දුර තියනවා වගේ පේනවා දැක්කන්නත් ඕනේ. බොහෝම හොඳයි බොහෝම ජයයි කියලා හිතලා දැනගන්නත් ඕන නොදකින් නොපතන් නොදෝමකින් කියලා දැනගන්නත් ඕන. දීන ප්‍රණීතවත්. ඒ 11 ආකාරයෙන්ම කරන්න අඩු ගානේ මාස 6ක්වත් භාවනා මධ්‍යස්ථානයේ ඉන්ද්‍රියෙන් කියලා කිව්වට බුදුම වෙන්න එපා. ඒ මොකද අපිට මේ ළඟ තියෙනකොට අපි ප්‍රිය වෙනවා දුරට යනකොට නොදකින් නොපතන් කියලා තරයි. භාවනා හොඳට සිද්ධ වෙනකොට බොහෝම ජයයි කියලා සතුටු වෙනවා. සද්ද වේදනා හිතෙනකොට ඔන්න හිතනවා. මේ විදිහට අපි මේ දැනගත යුතු සෑම පැතිකඩක්ම දැනගන්නව වෙනුවට අපි අර ගෙවල් වලින් ගෙන ආපු ගැමි ගති, ගොඩේ ගතියට හොඳ ගොරෝසු රුචි දේවල් විතරයි ඉල්ලන්නේ. ඉතින් අපිට කවදාකවත් අරමුණක් 100ක් දැක ගන්න ලැබෙන්නේ. මෙන්න මේකට කියනවා අපපටිපත්‍ය අවිද්‍යාව. අපි දන්නේ අපි කොච්චර ආනාපාන කරුවයි කිව්වත් ආනාපාන ගැන මොනවද දන්නේ? එහෙනම් අපි දන්නව නම් අපිට කියන්න පුළුවන් ආනාපාන දන්නවයි කියලා ඇයි එමන රහතන් වහන්සේලා ආනාපාන භාවනා කරන්නේ? ඇයි සරුවත්යන් වහන්සේ ආනාපාන භාවනා කරන්නේ? ඉතින් කවදාකවත් දැකලා ඉවර කරන්න පුළුවන් තරම්. අපි කියනවා මම දැන් ආනාපාන කරලා ඉවර මට දැන් දෙම්බීම හැකලීම කරන්න ඕනේ. මම දැන් සමතේ කරලා ඉවරයි මට දැන් විපස්සනා කරන්න ඕනේ. මට මේ ගුරුවරයා ගාව වැඩ ඉවරයි මම ඊගාව ගුරුවරයාට යන්න ඕනේ කියලා. ඒකට තමයි කියන්නේ අජානං අපස්සන් තණ්හාගතිකං පරිතසිත විප්පන්දිත මේව කියලා කියන්නේ ඔන්න ඔය විකාර වැඩවලට. අපි මේ දැනට දන්න අරමුණේ අපි දැන් දන්නේ ගොරෝසු ටික විතරයි. එයා පෙන්වන්න හදන ටික විතර. තව ගොඩාක් මේක යට කොටා තියෙනවා. ඒ උපායෙන් දැක ගන්න අර ගොරෝසු දේවල් දැක දැක එයම දකිමින් නැවත නැවතත් අරමුණට සාදරව බලන ඉඳ ඉඳ ඉඳ ඉඳ ඕකේ නොදැක්ක නොදන්න ඉස්සර නොදකින්න පටන් කියලා හිතපු අඳුරු පැති ඉතින් ආලෝක වෙමින් පේන්න පටන් ගන්නවා. ඒ අන්ධකාර පැති තියෙන තාක්කන් ප්‍රස්ත ගති කියලා. සැලෙන ගති කියලා. අන්ධකාර නැතුව සේරම එළිය වැටලා එනකොට බය වෙන්න දෙයක් නැහැ. සැලෙන්න දෙයක් නැහැ. එතකොට මේකේ ඒ තරමට අරමුණේ මුලමදාග දැක්කට පස්සේ ප්‍රතිවිදිත අපි සාමාන්‍ය භාවනා වචන වලින් කියනවනම් භා අරමුණේ ස්වභාවික ලක්ෂණ සියල්ල දැක්කට පස්සේ කවම කවදාකවත් ඒක සංතති ලක්ෂණයට පෙරලෙන්නේ නැතුව නතර වෙන්නේ නැහැ. අරමුණේ ඒ සෑම විස්තර දකින්නකොට පේනවා මේක ගලන ගඟක් වාගේ දෝරේ ගලන තොරතුරු ප්‍රදේශයක් තියෙන්නේ වම කියලා දකුණ කියලා වෙන් කරන්න දෙයක්වත් නැහැ මේකේ ආස්වාද ප්‍රස්වාස කියලා වෙන් කරන්න දෙයක්වත් නැහැ මේකේ අපි ඉතින් නම් දුන්නට ජවනිකා වශයෙන් එක දිගට යන නාටකමක් තියෙනවා ඉඳගෙන හිටියත් එච්චරයි, අවිද්දත් එච්චරයි, ගහ බැනගත්තත් එච්චරයි, භාවනා කරත් එච්චරයි. විගතෝම මේ විදුලිය ආලෝක වෙනස පාවිච්චි කරුවත්, සීතකරණයක සීත ශක්තිය එක්වසඳ පාවිච්චි කරත්, උෂ්ණ කරකයක උෂ්ණත්වය පාවිච්චි කරන්න ගත්තත් තරකවන්න ගත්තත් නතර කරන්න ගත්තත් ඔහුගේ දිගට ගලන ධාරාවක් ඒ. ධාරාව කියලා තමයි සිංහලෙම කියන්නේ. කරන්ට් එක කියලා තමයි ඉංග්‍රීසියෙන් කියන්නේ. ඒක නතර වෙලක් නැහැ. ඒක වෙලාවක ආලෝකය දෙනවා. ඒක වෙලාවක කරකවන. ඒක වෙලාවක අල්ලලා නතර කරනවා. වෙලාවක රක් කරනවා. වෙලාවක සීත කරනවා. ඒ කොයි දෙයක් කෙරුවත් විදුලිය නම් ධාරාවක්. ඒ වගේ තමයි මේ ජීවිතය කියලා කියන්නේ ගලන ගංගක ජීවිතේ සින්දුව තමයි කියන්නේ. පටන් ගන්නකොට අපිට මේ ඔක්කොම අල්ලගන්න බැරි නිසා ඉඳගෙන එකම අරමුණක් ගොරෝසු වෙන්න දීලා බලාගත්තට ඒක නිකන් යන්තම් පතු පිට දැකගත්ත විතරයි මෙන්න මේ අපරිපත්‍ය අවිද්‍යාව නම් වූ අරමුණක එක මොහොතක් විතර දැකලා මම දැක්කා කියලා කියන මෝඩකම නැතිවෙන්න මේ අපපටිපත්ති ගතිය නොක්ලක් නොපිලිපන් ගතිය නැති වෙන්න දිගට බලන්න නම් දිගට එක දිගට එකම අරමුණේ බොහෝ කාලයක් භාවනා කිරීම කරන්න ඕනේ. එතකොට තේරෙනවා අපි මේ නොදැක්ක කොටස් නොදැක්කයි කියන ලැස්ති නෑ නෑ මම දැක්ක මම දන්නවා කියාගෙන මොනවා හරි බොරුවකින් ලැවැන්නකින් ඒක පටලවාගෙන තමයි අපි ජීවත් වෙන්න හදන්නේ. නොදැන්න කොටසක් තියෙන දේ කියන්න කැමති නැහැ. ඒ කියන්නේ අපි බොරුවක් ඇත්ත කරලා නැත්තක් ඇත්ත කරගෙන ඒක වහන්න උත්සාහ කරනවා. දැන් පිටරටින් දෙන කාර් වල එහෙම අවුරුදු 5 පාවිච්චි කරාට පස්සේ ඒක ගන්න දෙයක්. ඒ වුණාට මොකද කරන්නේ? මලකට කාපු තහඩුව තියෙනකොට ප්ලාස්ටරයක් අල්ලනවා. අලවම පේන්ට් කරනවා. යාර්මදී අල්ලන්න බෑ අලුත්ම කාලකවා. අර බැරි වෙලා ප්ලාස්ටර් එක අපිට ඇඟිල්ලෙන් ඇනපු දවසට තමයි තේරෙන්නේ ඒ සම්පූර්ණයෙන්ම දිරලා ඇතුලේ ගන්න දෙයක් නෑ මොකද විකුණ ගන්න ඕනකට මේක උපමට්ටම් කරලා විකුණනවා. සෑම රීකන්ඩිෂන් කරපු බඩුවකම ඕක තමයි තියෙන්නේ. ඉන්නේ වගේ තමයි අපි නොදන්නකොටද නොදන්න බව පෙන්වන්න කැමති නැති නිසා নানা ආකාර මේ බොරු ලැවැනි පතලවිලි ඇති කරගෙන දන්න බව පෙන්වාගෙන ඉඳ ජීවත් වෙනකොට සර්වඥාන්සේ ඉදිකේ විතරලා ආපඩ චින්තමානිකා වගේ අවදාහරි දරු ගැබ ගැලවිලා හැලිච්ච දවසක තමයි තේරෙන පටන් ගන්න දෙනක ඉස්සරහා අපේ තියෙන හරි වන්දන් කටේ තියෙන හරි වන්දන් රෙද්ද පල්ලෙන් බහිනවා කියලා ඔන්න භාග මධ්‍යස්ථානවල තේරෙන පටන් ගන්නවා. ඉතින් මෙතෙක්කල් මොනවද දැනගෙන හිටියේ? සර්වඥාන්සේගේ දැනුමත් එක්ක බලනකොට ධර්මයත් එක්ක බලනකොට අපි කොහෙද ඉන්නේ? අපි කොච්චර තා දැනගත යුතුද කියලා ඒ වගේම දන්නවා කියලා හිතාගෙන මොනතරම් මුලාවද්ද මායාවද්ද කියලා දැනගන්නකොට මේ සාස්වතවාද අසස්වතවාද කියන ඒවා නිකම්ම නිකම් පොන්ති දෙයක්. ඒ තරම්ම පටලවිලක් මෙතන තියෙනවා. ඒ නිසා මේ අවිද්‍යාව නිසයි මේ සංස්කාර අපි රැස් කරන්නේ. ඒකට කියනවා නම් කියන්න තියෙන්නේ අපිට මේ සිද්ධි තීන්දු සේවකයෝ බරගාන කාමාව කොයි විදියකින්ද වැඩ ගන්නෙ මොකද්ද ගන්න තීන්දුව කියලා අද ලෝකෙ තියෙන ප්‍රධාන ප්‍රශ්නේ ඒකයි. කල්මනාකරණය අතින් බලනකොට මිනිසයා මන්දිතෝරි පන්තික ඉන්නේ. කිසිම දෙයක Taman කළ යුත්තේ මොකද්ද? ප්‍රමුඛතාවයේ ජීවිතේ මොකද්ද කියන කද සම්පූර්ණයෙන්ම පැටලෙන්නේ. අම්මා කියලා තාත්තගේ වැඩ කරනවා තාත්තා කියලා අම්මගේ වැඩ කරනවා දරුවෝ කියලා දෙමාපියන්ගේ වැඩ කරනවා දෙමාපියෝ දරුවන්ගේ වැඩ කරනවා සම්පූර්ණ උඩපාල කියලා තියෙනවා එතන යුත්ත මොකද්ද මම මේ වෙලාවේ මොකද්ද කරන්න ඕනේ කියලා කිසිම කෙනෙකුට දැනමක් නැහැ ඒ වගේ තමයි මේ අවිද්‍යාව නිසා අපට එහෙන් රූප පේනවා, කනින් ශබ්ද ඇහෙනවා, නායෙන් ගඳ එනවා, දිවෙන් රස එනවා, කයින් පහස එනවා, හිතෙන් හිතෙනවා. කොයි එකද බලන්න ඕන? රූප බලපුවාම ඇද්ද? ශබ්ද අහපුවාම ඇද්ද? ගඳ බලපුවාම ඇද්ද? රස බලපුවාම ඇද්ද? පහස බලපුවාම ඇද්ද? හිතෙන් හිතිලි බලපුවාම ඇද්ද කියලා මේ හයක් ඉදිරිපත් වෙච්චාම මොකද්ද කරන්නේ? එහෙනම් මේ භාවනා ආරම්භ කරනකොට යෝගාවචරයට කරකොල අපහැරිය වගේ හිතින් කොතනින්ද පටන් ගන්නද? මේ සරුවචනාංශයේ දේශනාවේ සඳහන් වෙනවා චක්කුන්ත පටිච්ච රූපේත උපජ්ජති චක්කු විඥානං ආදී වශයෙන් ඇහැට රූපයක් පටිච්චාම ඕනේ ඇහැට හිත යනවා. කනට අධ්‍යක් ආපම වෙන කනට හිත යනවා. උන්ව සාහිත ගිහිල්ලා උන්වහන්සේ පෙන්නවා ඇහි මේ රූප දැකීම තමයි අල්ලන්ටම අමාරුම වැද්දීම ත්‍රිකෙත් කාර්යය. වැද්දීම මැජික් කාර්යය තමයි ඇහැ. එහෙන් භාවනාව පටන් ගන්න බෑ. දැක්මේ භාවනාව පටන් ගන්න බෑ. නිසා ඇහ වහගන්න කියනවා. ඒ රූප පෙන්නක් කරකට යන්න කියලා කැලේකට යන්න කියලා දැකපු දේ හිත කුපිත වෙන්නේ නැහැ. ඊගාවට කියනවා කනෙන් එන ශබ්ද තමයි ඊගාට අපිව මත් කරන දේ. ඇහැට අර විදිහට කරොත් ශබ්දේ වහගත්තාම ඇහැ රූප හදාගෙන බලන තරම් කොහොම මැජික් ආවා. ඊගාට කනක ශබ්දත් ඒ වගේ ශබ්ද නැත්නම් ගියාම කවුදෝ කතා කරනවා වගේ එහෙන ධර්මයට කන අපිව මත් කරන සුළුයි. ඊගාවට නාසීකාර්ය අන්තිමටම ලේසිම මෝඩව දෙමීට වැඩ කරන මිනිහ තමයි කය ඒ නිසා තමයි කායනුපස්සනාව ඉස්සර කරන්නේ ලේසිම තැන ඒක අවිධර්මයක් පෙන්වන්න උත්සාහ කරන තියෙන කාය විඥානය කියන එක මේ චක්කසෝත ගහන ජීවා වගේ උපේක්ෂා නෙවෙයි හොඳට හොඳ නරක දෙක පෙන්වනවා එනිසා වාඩි වෙලා වාඩිලා ඉන්න කායට හේතුව ගන්නයි කියන්නේ කාය කිව්වහම අපේ තේරවාද ක්‍රමයේ මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන රූප ධර්ම තියෙනවා. ඕකෙනොත් ආපෝ ධාතුව කවම කවදාකවත් අල්ලන්නේ නැහැ. ආපෝ ධාතුව කියන්නේ වතුරේ තියෙන මේ වැగిරෙන සුළු ගතිය. කවම දාකවත් අල්ලන්නේ නැහැ. අමාරුම දෙයක්. අවුෙන් දේවල් තමයි පඨවි කියන්නේ ගොරෝසු ගතිය, තේජෝ කියන උණුසුම් සිතුරු ගතිය, වායෝ කියන කම්පන චංචල ගතිය. ඔන්න ඔය තුනේ මේ කම්පන චංචලයේ තමයි ඉස්සල්ලාම නොකෝණු මනසට ලේසි. ගොරෝසුවට පේන්නේ නිසා මේ වායෝ ධාතුවට සිඳිනා කිරීමට ආනාපානට හේතු කළ වැඩි පටන් ගන්නවා. අන්නේ විදිහට මේ අවිද්‍යාවට මෝඩකම් කරන්න දෙන්නේ නැතුව කලකොලකම් කරන්න දෙන හරියටම කොල්ලෙන් ගැහුවා වගේ මතක් කරලා දෙන්නේ ඉඳගත්තට පස්සේ වායෝ පොට්ටබ්බ දාසයෙන් පටන් ගන්න කියලා බුදුහාමුදුරුවෝ අපිට දෙනවා නිදර්ශනය. එහෙම නැත්නම් රූප බලමින්, ශබ්ද අහමින්, ගන්ධ රස බලමින් කවදාකවත් මේ කරන්න බෑ. ඒකයි කියන්නේ භාවනා මධ්‍යස්ථානවල අනවශ්‍ය රූප දර්ශන පෙන්වන්නත් එපා. එකිනෙකා කතා කර කර ඉන්නත් එපා. නිතරම බුලත් පිට කමින් එනකම් බීඩි බොමින්, වෙන්ගම් හපමින්, හට ගොරෝසු කරගන්න යන්න එපා. ගඳ සුවඳ බලන්න යන්න එපා. කයටත් ඕන නැති මේ නැත්ති ගීත වාදිත විසුක දර්ශන මාලා ගන්ධ විලේපන කියන විකාර කරන්න එපා. කය නිකම්ම නිකන් තියෙන ගහක් වගේ කියලා ආනෝක දිහා බලන්නේ දෙන්නේ. ආනේකට වායු පොට්ටබ්බ ධාතුවෙන් පටන් අරගත්තට පස්සේ ඊට පස්සේ ක්‍රමයෙන් ක්‍රමයෙන් යනකොට ඔන්න දිවේ කරන වැඩ ටික අය හොඳට දැක්කොත් අය කියන්නේ ඉඳගෙන දැක්කොත් ඔන්න ඇවිදිමින් සක්මනේ බලතයි. ඇවිදිමින් සක්මනේ බැලුවොත් සාමාන්‍ය යනකොට එනකොට කනකොට බොනකොට නානකොට අය වැඩ කරන හැටි රූපට දර්ශනයක් වගේ ලකිනවා. කොහොඳට බලන්න හිතුවොත් තමයි මේ ජීවිත රස වැටෙනකොට අපි නිකම් පිස්සු වට ගන්න හැටි තේරෙන්නේ. නහයට ගඳ වැටිච්චාම බැල්දියම් පස්සේ යන බල්ලෝ වාගේ වැලේ වැටිලා දුවන හැටි තේරෙන්නේ නහයට අහු වෙනවා. ඊට පස්සේ ශබ්ද වලට ආවට පස්සේ ශබ්ද ලෝකෙ. එච්චරද කියලා කියනවනම් Hindu ආගමේ සඳහන් කරලා තියෙනවා මේ ශබ්ද හරියට අනුගමනය කරනවනම් ලෝකයක් මවන්න පුළුවන් කියලා ඒකගේ මන්ත්‍ර මතුවයි. ඒකයි භජන් කියන්නේ. අපේ කට්ටියක් දැන් භජන් වලට සම්බන්ධ වෙලා බුදු බුදුහාමුදුරන්ගේ බුද්ධ ඥාන සලෝකයට අනුව ලයට අනුව ගායනා කරලා නිවන් දකින්න කල්පනා කරනවා. මේ භ්‍රමජාල රූපයේ බුදුහාමුදුරුවෝ සඳහන් කරන මොනවා දැකලාද මේ ආදීව මගේ මේ වර්ණනා කර කර ඉන්නේ මොනවයිද මේ කන දෙන්න හදන්නේ බුදු ගුණ දකින්න පුළුවන්ද හරියට වායෝ පොට්ටබ්බ දාතයෙන් පටන් අරගෙන දිගට එක එක ඉන්ද්‍රිය ධර්ම කරගෙන ගිහිල්ලා කවුද බුදුන් කියලා බලනවා මිස බුද්ධ වන්දනා බෝධි වන්දනා කරලා ඒක නරක දේවල් වශයෙන් මම මේ කියන්න හොඳ නෑ ඒක කියන්න බෑ නමුත් ඒක තේරුමක් තියෙන්න ඕනේ හරියට අර බුද්ධේ නිවාසානුසුත් දැක්කට පස්සේ මමත් නිහිය කියලා හිතාගත්තා වගේ මේ වගේ දේවල් වලට පැය ගණන් ගත කරනවට වඩා කොච්චර වටිනා දානපාණ්ඩ හිතේ යොදවනවද? රූප බලන්ට විදිනවට වඩා අන්නේ විදිහට මේ විවිධාකාර දේවල් දෙනකොට කොයි දේද කල යුත්තේ කියලා ප්‍රමුඛතාවයේ තෝරන දන්නේ නැත්නම් අපි අනනවා. අපි සංස්කරණය කරන ඕනෝටම සංඛාර කියලා කියන්නේ. එන ප්‍රකට දේ දැනගෙන යනවනම් වෙන විදිහට කියන චේතනා ඉස්සර කරන්නේ නැතුව Taman වෙතට පැමිණෙන දේ අනුව භාවනා අධිකට ගෙන යන්න දන්නවනම් ඒ මනස හැම විඥාවටම වැඩි ගැළවිඥාව දන්නා වූ කිසි කෙනෙක් එක ගැටෙන්නේ නැතුව වෙන්නා වූ සියන දිනපතරියාට සියන විවස්ථාවට අනුව කටයුතු කරලා තමන්ගේ ඥානක් බේර ගන්නවා අලුතෙන් කර්ම රැස් කරගන්නේ නැහැ පරණ කර්මත් ජීවන ගමන් මේ සංස්කාරවල ස්වභාවය ලෝකයා අනන නැති අපිත් මෙතෙක් කල සංසාරේ අනතු ඇති. දැන්වත් බුදුරජා කියපු දේ විතරක් අහලා ඒ දේ පමනක් කිරීමේ මේක નિරවුල් කරගන්න හැටි, සරල වෙන හැටි, ළමාගතියටපත් වෙන හැටි ඇති කරගන්න තමයි යෝජ්‍යන්නේ පැවිදි කරපු ගමන් සාමණේරට කියන්නේ ලද්දරු සාමණේරය කියලා. හැට වෙලිලා හොට දෙම ඇනුණා. පැවිදි වුණාට පස්සේ ආට කියන්නේ ලද්දරු සාමණේරයයි කියලා ඔක්කොමලා කීට දේ අහලා ඉඳ ගන්න හැටි, යන හැටි, කන හැටි, බොන හැටි තේරම අර්ථයෙන් කරගන්න. මහාන කරන්න ඉස්සල දවසේ යා බත් කනවා. බත් කන්න යනවා. දැන් දානේ වලඳන්න වඩිනවා. සම්පූර්ණ අලුත් ලෝකයක්. භාවනා කරන්න ගියාට පස්සේ අපි දැනගන්න ඕන අපි මොනම දෙයක්වත් දන්නේ යම්ම නීතියක් යම්ම දෙයක් කියනවනම් අන්ධයෙක් වාගේ, දීලෙක් වාගේ, ගොළුෙක් වාගේ. ඒක දිගට කරගෙන යන්න කියලා කියන්නේ මේ මිනිස්යන්ගේ තියෙන මේ පෞරුෂත්වයට හෝ මානවයිති වාසකම් හිංසා කරන්න නෙවෙයි. මේ අවිද්‍යාවට ඉඳ එන්නේ දෙකක් දුන්නොත්. දෙකක් දුන්නොත් තෝරගන්න කියන ගමන් අනාගතයි. දැන් එකයි තියාගන්න. මගේ මේ ජීවිතේ බුදුන් පූජා වේවා ධර්මයට සංඝයාට පූජා වේවා මට දැන් කරන්න තියෙන ඉඳගත්තර පස්සේ හැකියතාක් උරට මේ ආස්වාද ප්‍රසවාසයේ පවතිවා කියලා බලාගෙන ඉන්නවා. වස්මන් කරනකොට මම දවල් වෙන කොච්චර දේවල් ආවත් ඒවා ආදෙන් ඒවා අපි ඉල්ලලා ගත්ත දේවල් නේ හිත නරක කරගන්නත් එපා ප්‍රකට දේන් පටන් අරගෙන යන්න යනවනම් ඉස්හාත්ම සරලයි උදේ බණ ඇහුවොත් හන්දාට නිවන් දකින්න පුළුවන් කියලා ලියලා තියෙන බෝධිරාජ සූත්‍රය. අපිට බැරි මොකද අපේ පෙර වාසනාවට හෝ මොන එකට හරි අපිට එකවරකට දෙක තුනක් හම්බ වෙනවා. ඕක තමයි මෝඩයාට දෙන්න තියෙන ලොකුම දඬුවම. ගාමකේ තුන ජිනේ කදරියන් දාණය. සෑදරයට දන් දීලම ජය ගන්නවා. දෙක තුන දුන්නාට පස්සේ තුනහා ඒව කටේ දාගත්තට පස්සේ ඒක නිකන් හර්ධලයක වැඩේ නිසා එකවරකට ඒකයි ඒක කරන්න හොඳයි. ආනේස අවිද්‍යාව නැතුව සංස්කාර වලට යන්න ඕනේ නැණක්. නැත්නම් අවිද්‍යාව නැතුව සංස්කාරයෙන් ගැලවෙන්න ඕනේ නැණක්. සමහර දෙන උපදේශ පන්ති හොඳට කියවන. කියවලා මට මේකට කොච්චර එකකට වෙන්න පුළුවන්ද කියලා බලවනේ ඉතින් සුවද සුවචක්තිකර ගෝලිය බාටපත් වෙනවා එහෙම නැත්නම් වෙන්නේ ඉතින් අනන එක තමයි මෙන්න මේ සංස්කාරවල දෙක තුන දීලා එකක් තෝරන්න යනකොට පැත්තක තියෙන විඥානික විශේෂ ගරු කටයුතු තනක් ලැබෙනවා. ලෝකේ නඩු වැඩි වෙන්න වැඩි වෙන්න විනිශ්චයකාරවරුන්ගේ නම්බුකාරත්වය වැඩි වෙනවා වගේ. එන්නේ සතුනේ සමාදානෙන් ඉන්නවා නම් කොනෝ විනිශ්චයකාරයෙක්වත් ඕනේ නැහැ. අන්නේ වගේ අපේ දවසේ තුන තියෙන පටලැවිලි සංකර ගති එනක අනන ගති වැඩි වෙනවනම් එන්නේ එන්නේ එන්නේ විඥාණය අපේ ඒකාධිපති බලතල ලබනවා. සංස්කාර කොයි එකක් එකයි මත. ඉඳගෙන ඉන්නකොට ශ්‍රද්ධාවක් මං ගැටෙන්නේ. ආනාපානිය වැද්දොත් ආනාපානිය බලන්න. වේදනාවොත් වේදනාව බලන්න. නිසා එන ප්‍රකට දේ විතරයි මම බලන්නේ ඔය ගැටුමක් ඇති කරගන්නේ අලුතෙන් චේතනා පහළ කරගන්නේ ඒකට අපේ සාසනික වශයෙන් සඳහන් කරනවා අපන්නක ප්‍රතිපදා අරණ ප්‍රතිපදා සාමීච ප්‍රතිපදා ඔකේ විශාල ගැඹුරු දේවල් ප්‍රකාශ කරලා තියෙනවා අවිරුද්ධ ප්‍රතිපදා මේ ලෝකේ ඉන්නකම් අපිට පුරුදු කරලා තියෙන්නේ මේ විප්ලවකාරී. දේවල් වලට විරෝධය ප්‍රකාශ කරන. එන පාළියයි. මේ ලෝකේ තියෙන පෙළ පාළියයි බුදුහාමුදුරු ධර්ම දේශනා කරපු පෙළ සා පාළියයි හරි වෙනවා. උදා පෙළ භාෂාවෙන් පාලි භාෂාවෙන් තමයි ධර්ම දේශනා කරලා දුන්නාසේ නිවෙන්නයි බණ කියලා තියෙනවා. නැත්නම් අතන්නක ප්‍රතිපදාව දේශනා කරන කිසිම දෙයකට විරුද්ධ වෙන්න එපා කියලා. විරුද්ධ වුණොත් ඔබ ඇතුළත ප්‍රශ්නයක් ඇති කරගන්නවා. බුදුදහම දේශනා කරා මට බැන්නයි කියලාවත් හිත නරක කරගත්තොත් මිනිස්සු උඹයි කියලා දෙනවා. ඒක ඇත්තනක බලන්න ඉතිරිපත් වෙනවා මිසක් බුදුන්ට බැන්නා කියලා හිත නරක කරගත්තොත් උඹ වගේ ගෝලෙක් එනවා. ඒක ආනාපානය කරනකොට ශ්‍රද්ධාවයි කියලා අවිරුද්ධ ප්‍රතිපදාවෙන් බලන්න දැනගන්න. සාමීච්ච පරිපන්න වෙන්නේ. සම්මේ අපන්නක ප්‍රතිපදාව වෙන්නේ. අරණ ප්‍රතිපදාව වෙනවා. රණ කියලා කියන්නේ රණ විරු ගැටුම්. අරණ කියලා කියන්නේ කිසි ගැටමක් නැහැ. අරණ්‍ය කියලා කියන්නේ අරණ්‍යක අපි යන්නේ මොකද? කිසිම මේ තියෙන වාතයට අපිට දෙන්නේ කණ්ඩු කරන්න ඕනේ නැහැ. මේ වතුරට දෙන්නේ කණ්ඩු කරන්න ඕනේ නැහැ. මේ ගහමුළු තෝරගන්න දෙන්නේ කණ්ඩු කරන්න ඕනේ නැහැ. මේ අභ්‍යවකාශයේ දෙන්නේ කණ්ඩු කරන්න ඕනේ ඇති වෙන්න ඇති බදන් තියෙනවා. අන්න ඒක නැතුව අපි මේ සංස්කාරවල තියෙන හැම කෙනාම ඉසල් කනේ මුල්වරියම ඉල්ලන්න පටන් ගත්තොත් මේ විනිශ්චයකාරයට බල තලක් කියනවා. හරියට ගෙවන්න වෙනවා. නඩු හරියට කල් යනවා. එන්නේ උකට විඥානේ අපි විසින් දාසකත්වයට පත් කරනවා. ඉතින් ඊට පස්සේ විඥානයේ ඉදිරියට කරලා මේක නාම මේක රූප මේක හොඳයි මේක නරකයි මේක පව් මේක පින් මේක කුසල් මේක අකුසල් කියලා පාටලවන පාටලවිල්ලේ අය කිලෝරක් නම් හොයන්න ඒ දෙකට බෙදාගත්තට පස්සේ ඊට පස්සේ ඉතින් දිගින් දිගට දිගින් දිගට පඹ කාලේ පැතුනා වගේ විඥානයේ නිසා අනිවාර්යයෙන්ම නාම රූප පහළ වෙනවා නාම රූප නිසා විඥානය පහළ වෙනවා ලියන්නත් තියෙන්නේ නාම රූප වලින් විඥානය බලන එකයි විඥානයේ නාම රූප බලන එක ඊට පස්සේ තමයි සලආයතන විදිහේ රූපද ශබ්දද ගන්ධද රසද ස්පර්ශද කියලා ඉතින් තොර තොර කරා ඇහැද නායද කටද කයද කියලා තොර තොර ගන්න ඒ බලන්න බලන්න බලන්න ඒ හැම ආයතනයක් පාසාම ස්පර්ශේ ක්‍රියාත්මක කරන ඇහැට රූප ස්පර්ශ. කනට ශබ්ද ස්පර්ශ. ආදී වශයෙන් දිගට යනකොට මෙන්න මේ ස්පර්ශ නිසා යම් වේදනාවක් විඳිනවනම් එතකොට කල්පනා කරනකොට කොච්චර පැටලිලාද ඉන්නේ. ඒ වුණාට ඒක ඇත්තටම ලොකු දෙයක් නෑ දන්නවනේ. ඒ නිසා වේදනාව ආවොත් අනිවාර්යයෙන්ම අජානං අපස්සං සංනාගතිකං කියන එක නොදැක නොදැක නොදැක නොදැනීම නිසා කුෂ්ණාවමයි පහළ වෙනවා. සෑම වේදනාකින තෘෂ්ණාණය පහ තෘෂ්ණාව පහළ වෙන බවටමයි ඒක දැනගන්න එකටමයි ඥානෙ කියන්නේ. ඒ නිසා වේදනාපච්චය සංඥා මොඩයාද වේදනාපච්චය පඤ්ඤා යෝගාවචය. සෑම වේදනාවක් පාසාම තෘෂ්ණාව පහළ වෙනවා. සෑම වේදනාවක් පාසාම අවිද්‍යාව වෙනවා කියලා එන්නේ එන තන වේදනාව එනේනකොටම සුඛ වේදනා දුක්ඛ වේදනා වශයෙන් අදුක්ඛම සුඛ වශයෙන් දකින්න ප්‍රඥා පහළ වෙනවා. ඒ නිසා වේදනාපත්‍ය ප්‍රඥා පඤ්ඤා මේ වේදනාව කෙලෙන ගානේ මට වුණා අනේ හොඳයි නරකයි කියන වෙනුවට මේ වේදනාවේ ස්වභාවය දැනගෙන ප්‍රඥාව පහළ වෙනවනේ ඒ අවිද්‍යාපත්‍ය සංකාර කියන වැටේ කොහොම ලක්ෂණ පුරුකක් අහුන කඩලා ආනේක කඩලා දාන එක තමයි ප්‍රධාන වශයෙන්ම මේ භාවනා ක්‍රමයේ කියන නිසා භාවනා උපදේශ වල බොහෝ ගැඹුරක් තියෙනවා ආනේ ගැඹුර හරියට ක්‍රියාත්මක කරන්න සංස්කරණය කරන්න යන්න එක උපදේශ පන්තිය හරි හරි වැරදි හරි දෙන උපදෙස් පන්ති ආරක්ෂා කළොත් Tamanda මේකෙන් කවදා හරි තිබුණාට වැඩි නිරවුල් තැනකට ගියාට පස්සේ තවත් හොඳටයි හම්බෙන්නේ. එන්නට උපදෙස් සංස්කරණය කරන්න, කාලසටහන සංස්කරණය කරන්න, ගුරුවරයා හදන්න, ස්ථාන විවස්ථා හදන්න ගියොත් ඒක වෙන්නේ අවිද්‍යාව තව තවත් ගන්න බාරේ. ඒක අජානං අපස්සං කන්නාගතිකං පරිතසිත විසංවිත මෙවසිය වගේ පඬිතයෝ සමාජයට මෙහෙ කරති. අතිපඬිතයෝ තියෙන දේ එහෙම මෙහෙ කරති කියන්නේ. ඒක තමයි අපිට කරන්නේ. කියන එකත් එහෙම කරන්න විතරයි පුළුවන්. නමුත් මේ එහෙම කෙරුවොත් තමයි දෘෂ්ටිගත වෙන්නේ සර්වඥාන්සේ කරුණාවේ මහා ප්‍රඥාවෙන් මේ දේශනා කරපු උපදේශපන්ති ක්‍රියාත්මක කරනවා නම් අපි දැනටම පටලවාගත්ත දේවල් වලින් අප ලැබලා තියෙන සාමාන්‍ය දැනුමින් ගොඩාක් විසඳුමක් ලබා ගන්න පුළුවන්. ඒක මේ වස් කාලය තුල මේ ක්‍රමානුකූලව අනුලෝම පරිද්‍රෝපාද ධර්ම තේරුම් ගැනීම නැත්නම් මේ ධර්ම දේශනා එකතු කරපු කාරණා වලින් යම් ප්‍රමාණයකට උදව්පකාර ගත්තොත් තමයි මේ අවුවෙන අවුවෙන හන්දිය ගැලවුම් සහිත පටලවිලි අඩු ස්ථානයක් බවට පත් කර ගන්න ලැබේවා කියන එකයි අදහස. සිය දනාඩම ශක්ති ප්‍රමාණය මේ මූල ධර්ම සහ කායික සංයුක්ත කර ගැනීම සනසුම් මාර්ගය උදා කර ගන්න ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් අදට නියමිත ධර්ම දේශනාව මෙතන ඉවත් කරන්න බලාපොරොත්තු වෙනවා. සනසීමු දා වේවා කියලා ප්‍රාර්ථනා. සංචාරන වනය ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍යපද ගරු උදේවිගම ධම්මජීව ස්වාමීන් වහන්සේ